අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලය ගන්න බලාපොරොත්තු වෙන අපේ 80 වෙනි භාවනා වැඩමුළුව මේක අපි ධම්රවි ආයතන වෙනුමයි නම් කරලා තියෙන්නේ ඉතින් මේ වෙනකොට විශේෂයෙන්ම ආදුනිකව ආපු කෙනෙක් පැත්තෙන් බලනවා නම් අපේ නිසරණ වනේ වෙනුවෙන් සත්කාර තුනක් කිරීලා තිනවා. එකක් තමයි මේ රිට්‍රීට් කරනකොට අපේ විවස්ථා පද්ධතිය එහෙම නැත්නම් කාලසටහන දිනචරියාව මේ වෙනකොට ඉදිරිපත් වෙලා තිනවා. දෙක කමඨාන් උපදේශ පිළිබඳව මූලික වාර්තාගත කළ පටිය අහන්න ලැබිලා තියෙනවා. තුන්වෙනි එක විශේෂයෙන්ම ගිහි පිරිස වෙනුවෙන් සීලේක සමාදන් කරවීම කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා තුන මේ වෙනකොට අංග සම්පූර්ණයි නැත්නම් අපේ අපේ ආයතනයෙන් කෙරෙන්න ඕන සත්කාරය වෙලා තියෙනවා කියන පදනමේ කටයුතු කරන්නේ. නමුත් අපි මේ වගේ කමඨාන් සුද්ධ කිරීමකදී හෝ ධර්ම සාකච්ඡාවට ගියාම ඒ තුන පිළිබඳව යම් අපහැදිලිකමක් තියෙනවා නැත්නම් ඒක සුද්ධක පරිච්ඡ කරගන්න ඕනේ නම් ඒව අපි මේ මේක අවස්ථාවක් කරගන්නවා තමයි රකින්න ශිල්පද පිළිබඳව කීපවිදි කාටත් වගකීමක් තියෙනවා සදාචාරාත්මක ඒක කරන්න අපහසුයක් තියනවාද දෙක මේ කාලසටහනට අනුව කටයුතු කිරීමේ අපහසුයක් තියනවාද ඒකම අර මූලික අහපු උපදේශපන්තිය කමඨහන් පිළිබඳව පැහැදිලි කර ගන්න දෙයක් හෝ එහෙම නැත්නම් ඒ දේවල් සුද්ධ පවිත්‍ර කර ගන්න ඕනේද ඒ නැත්නම් අපි විවස්ථාවක් වශයෙන් මේ දීලා තියෙන දේවල් Tamange භාවනාවට හිරියරයක් කරදරයක්ද ඒවා සුද්ධ පවිත්‍ර කරන්න ඕනද කියන එක අපි මේ වෙලාවේ සාකච්ඡා කරන නිසා මම කරුණාව විහිල්ලා සිටිනවා. ඒ වගේ දේවල් තියෙනවා නම් භාවනාවට පෙළඹෙන්න ඉස්සලා කරුණා කරලා ඒව ටික අපි සුද්ධ පවිත්‍ර කරගත්තොත් තමයි අපි එකිනෙකාට එකිනෙකාගේ උදේකලාව විවේකී ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සැකේකින් තොරව එක එක නවීමසන් නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒක සංවිධානය කරන අයටත් ලේසියි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඉවත් තියෙනවා නම් මේ අවස්ථාවේදී සභාගත කරලා ඒ තියෙන අපහසුකම් අපි මඟහරවා ගන්නු කියලා. ඉතින් ඊට පස්සේ අපි පරණ පුරුදු අය ඉන්න බවට ලකුණක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඉතින් මේ ගත කරන කාලේ අපිට ලිඛිතව හෝ සභාවට තමා වශයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම කරන ක්‍රම දෙකම සාදර වෙනවා. අපි ඇත්තටම ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. ඒ අතර වාරයේදී සභාවට මයික් එකක් සූදානම් කරලා දීලා තියෙනවා. කාටරි අවශ්‍ය නම් ඒක පාවිච්චි කරලා තමන්ගේ කටහඬ අනික් අයටත් ඇහෙන්නත් ඒ වගේම වාර්තාගත වීමේ පහසුවක් තියෙන එක. ඒ සමහරෙකුට මේ මයික් එකට කතා කිරීම ටිකක් සබකෝල දනවන සුළුයි. ඒ නිසා ඉදිරිපත් කිරීමේදී පසුබාහන ගතියක් තියෙනවා. මේ සබකෝලයේ පිළිබඳව එච්චර කියන දැන ඉගෙනදී කනගාටු වෙනවා. හැබැයි ප්‍රශ්න ඒ මතින් හරි ඉදිරිපත් කරන්නේ නැති කියන්නේ මට එච්චර කනගාටුවක් නැහැ. සබ්බකෝලේ නම් ඒක ඉතින් ඇත්තටම ඉතින් අපි සමාවිල්ලනවා. මොකද ඒක ආයතනයක් වශයෙන් අපිට කරන්න වෙලා තියෙනවා ඉල්ලීම අනුව. ඉතින් මේ ටික තමයි මට ආරම්භ කිරීමේදී මතක් කරන්න තියෙන්නේ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න තැචිවාරයේ ආරම්භ කිරීමේ ආරම්භ කිරීමක් වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා අපි රජි මාතෙන් ඉල්ලා සිටිනවා. අවසරයි පහඳුනු ගත ස්වාමින් වහන්සේ පළමුවෙනි අනුදැනුම් වරහන් ඇතුළේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ධර්ම දේශනාවේ දුන් අවවාද අනුව උදාසන බුද්ධ වන්දනාවෙන් පසු සක්මන් භාවනාවේ විනාඩි 45ක් පමණ යෙදුණෙමි. පළමුව වම දකුණ අනුවද ඉන්පසුව විනාඩි 5කට පමණ පසු ඔසවනවා, තබනවා අනුවද ඉන් වට 5කට පමණ පසුව ඔසවනවා, යවනවා, තබනවා අනුවද සක්මන් කළෙමි. යම් යම් අවස්ථාවලදී සිත විසිරුණු නමුදු සක්මන කෙරෙහි ඉඳහිට සමාවන සක්මනේ සක්මනේ ඉඳගත හැකි පරිදි අවධානය යොමු කළ හැකි විය. ඉන්පසු පරයන්කේ යෙදුණෙමි. හුස්ම ඇතුල්වීමත් පිටවීමත් දෙස බැලුවෙමි. ඇතුල්වන හුස්ම මදක් සිසිල් බවත් එය නාසයේ උඩ බිත්තියේ වදින බවත් අවධානයට යොමු විය. විවුත්ව හුස්ම ඇතුල්වන හුස්මට වඩා උණුසුම් බවක් දැනිනි. හැපීමත් හඳුනා ගැනීමට හැකි හැකි විය. ඇතුල්වන හුස්මට සුවඳ දැනෙන බවත් පිටවන හුස්ම එසේ නොවන බවත් හඳුනාගතිමි. සමහර අවස්ථාවල සිත විසිර ගියේය. පැය භාගයකට පමණ මෙසේ භාවනා කළෙමි. ඒක ඇත්තටම <clears throat> වார்த்தාවක් ඒ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා නැහැ. අහගෙන ඉන්නකොට හිතෙන්නේ නාවකෙක් වාගේ කියන්නේ මූලික උපදේශ ලැබුණාට පස්සේ ඉස්සලා ඉස්සලා වගේ සක්මනකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ පරියංකයට ගිහිල්ලා තියෙනවා. එතකොට සක්මනේ ඉන්නකොට <clears throat> සක්මනේ අත් දක්ින ටික ඒ පරියංකයට ගියාට පස්සේ පරියංකයේදී ආශස් ප්‍රසවාසයේ අත්දැකීම් විස්තර කරලා තියෙනවා. ඉතින් මේක මූලික උපදේශ ටික තේරිච්ච ගතිය තියෙන එක වාසියට අරගත්තොත් මට කියන්න පුළුවන් මේ වගේ හොඳ සක්මනක් කරලා ඇවිල්ලා පරියන්කේ වාඩි වෙලා ආනාපානෙට හිත නොයොදම ඉන්න ඉරියව්වේ හිත තබා ගැනීමෙන්ම ඔయిత වැඩි ආනිසංස ගන්න පුළුවන්. ඒක හොඳම දක්ෂ කෙනෙකුට විතරක් මේ කියන මේ කියන එක තේරුම් ගන්න කෙනෙකුට බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා පෙර පෙර පෙරපුරු පෙරපුරුද්ද තියෙනවා නම් මේ ආත්මේ ධර්මන භාවනා කළ පුරුද්ද තියෙනවා නම් ආනාපානේ වගේ දේක් අරමුණක් කරන්න ඉස්සර වෙලා වාඩි වුණ ගමන්ම මම වාඩි වෙලා ඉන්නවා කියලා දැනෙන දැනීමෙම දුර ගමනක් යන්න පුළුවන්. එහෙම නැතුව මේ වගේ ආනාපානේ අල්ලාගෙන ආනාපානේ කීකරු කරගෙන ආනාපාන යම් වෙලාවක තුනී වෙලා ගියාට පස්සෙත් එන්නේ ආපවර මම දැන් මෙතන දැන තමයි. අර රවුමේ ගිහිල්ලත් එන්නේ එතෙන්නමයි. ඒක නිසා යම් කෙනෙකුට සෙල්ලක්කාර වෙන්න ඕනේ නම් එහෙම නැත්නම් මේ විස්තර විස්තර කතා කිරීම සහ තොරතුරු ඒ වගේම උපදේශ හොඳට වැටහෙනවා නම් ඔයාට බලන්න පුළුවන් අරමුණක පිහිටක් ගන්න නැතුව ඉඳගෙන ශක්මනේදී නම් අරමුණේ පිහිට ගත්තර කමක් නැහැ. සාමාන්‍ය වම දකුණ වශයෙන්. ඒකත් ඇත්තටම අර වගේ ඍජු කරලා දෙන්න පුළුවන්. නමුත් ශක්මන කරන්න ශක්මන කරලා වාඩි වුණාට පස්සේ තමන්ට තේරෙනවා නම් මේ හිත භාවනාවට නතු වෙලා එහෙම නැත්නම් ලෑස්ති මනසක් මානසිකාර්ය අරියාදුවට නෙවෙයි පිළිලා තියෙන වාසියට කියලා හොඳට බලන්න වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ ඉඳීමම පිරිච්ච ගතියක් ඇති කරනවා. සම්පත්‍ති කරගතියක් ඇති කරනවා. එහෙම නැතිනම් පමනක් අරමුණක පිහිට පතන්න වෙනවා. එහෙම නැතුව Tamante මේ gedara ගියා වාගේ හුරු ගතිය තමන්ගේ කයේ හිත පවතින ගතිය තියෙනවා නම් උත්සාහ කරලා බලන්න කිසියම් මෙහෙවීමක් නොකර ඒ මෙතන ඉන්නවා කියන ගෙටක වැද්ද ගත්ත හිත ඇතුළට ගත්ත හිතම ඉදිරි ගමනට උදව් කරගන්න බැරිද කියලා. ඒක ප්‍රවේශමෙන් දිය යුතු උපදේශයක්. මොකද සමහරු ඒක හුඟා පටලවා ගන්න ඉඩ තියෙනවා. මේ ආනපාන විරුද්ධව කතා කරනවද පිම්බි බෑකිලිම විරුද්ධව කතා කරනවද කියලා. නෑ විරුද්ධ කතා කිරීමක් නෙවෙයි. ඒක නැතුව කරන්න පුළුවන් නම් ඇතුව කරනවට වැඩිය හොඳයි කියන එකයි මම මේ කියන්නේ. ඒක ටිකක් සෙල්ලක්කාර තීන්දුවක්. සෙල්ලක්කාර මේ අභියෝගයක්, පරීක්ෂණයක් සියලු දෙනාටම පුළුවන් තුන්වෙනි දවසේ පැනනට පස්සේ. තන පුරුදු වෙලා හොඳට සක්මන් කළා පුරුදු වුණාට පස්සේ දවස් තුනක් විතර ගියාට පස්සේ කිසිම අරමුණක් මොකක්වත් ඕනේ අරමුණ ඇත්තරම තියෙනවා මම දැන් මෙතන කියන එක ඒකට ගිය පමණින්ම ඒ සියලු හැඟුම් මුදා හැරලා සියලු ආතති අයින් කරලා මෙනෙහි කිරීමක් අරමුණක් පස්සේ යෑම නතර කරලා ඉන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක තමයි අහගෙන ඉන්නකොට මට හිතුනේ. හැබැයි ඒක මම ප්‍රවේශමෙන් අතර දෙන්නේ මේක අරියාදුර තීන්දු කරගන්න නැතුව වාසිදායක පහසුදායක වෙලාවක ඒ වගේ දේ කරලා බලන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මුල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම උදර පේශයේ තදවීම, ලිහිල් වීම හොඳින් දැනුනි. වැඩි වේලා නොගොස් එය නොදැනී ගියේය. නිතර සිතිවිලි ඔස්සේ සිතයයි. ඒ බව වැටහීමට ඇතැම් විට මද වේලාවක් ගත විය. ක්‍රමෙන් දෑතේ සහ උඩුකයේ දැනීමද නැතිරිය. ඇතැම් විට දිගටම හිස හා උඩුකය ඉදිරියට නැවෙයි. එය නිින්දක් දැයි නොපෑදිලිය. එහෙත් වැඩි වේලා නොගොස් සක්මන් වී සමාවෙන් සතිමත් වී කාය කෙලින් කරගතිමි. මේ නිතර සිදුවිය. සක්මන වම දකුණයි බලමි. මද වේලාවකින් පාදයේ ස්පර්ශයට සිත යොමු කරමි. සිතට නිතර සිතුවිලියයි. බාහිර ශබ්ද වලින් එතරම් හිරියාරක් නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. මේකෙදිත් අර පරියන්ක විස්තරයි ඉස්සර වෙලා තියෙන්නේ. ඒ පරියන්කේ ඉන්නකොට අවස්ථා තුනක් විතර නැත්නම් ජවනිකා තුනකින් විතර මේක විස්තර කළොත් අරමුණක් තියෙනවා අරමුණ තියෙන බව දන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා ආස්වාසිය තියෙනවා ආස්වාසිය තියෙන බව දන්නවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවක් තියෙනවා ආස්වාසිය නැහැ නැත්තම් ගෙවන් වෙලා තුනී වෙලා තියෙන බව දන්නවා. තුන්වෙනි අවස්ථාවේ තියෙන මොනවක්වත් දන්නේ නැහැ. අන්න ඒ වගේ ගොරෝසු අරමුණ සියුම් දැනෙන නොදැනෙන මට්ටමේ අරමුණ සා නොදැනෙනම මට්ටමට ගියාට පස්සේ මේක එකම ජවනිකාවක එකම නාඩගමක ජවනිකා තුනක් වශයෙන් තීරුම් අරගත්තොත් එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙකුට මුණ දෙන්න වෙන සෞඛ්‍ය සම්පන්න දෙයක් විදිහට තීරුම් ගත්තොත් ඒ අවසාන අවස්ථාවේදී ඒ ඉරියව කඩා වැටීම නින්දර ගියාද නැද්ද කියලා සැක පහළ වෙන එක මේක මම දන්නවද නැද්ද දන්නේ නෑ නේද කියලා ඒ සැක පහළ වෙන එකට හේතුව අර මුල් ජවනිකා දෙක අතර නැත්නම් තුන්වෙනි ජවනිකා ප්‍රවිෂ්ඨ වීම හරහා ප්‍රවිෂ්ඨ වීමේදී ඒකාකාර සතියක් නැතිවීමයි නිසා මුල ඉඳලාම පවත්තන සතිය එක දිගට යනවා නම් කෙනෙකුට තේරෙයි මේ එකම නාටකමක ජවනිකා ටිකක් අන්නේ ලෑස්ති වී යෑම අත නෑර සතිය අකණ්ඩව පැවැත්වීම තමයි ඒ නොදන්න දෙයට අවදි වෙන්න තියෙන ක්‍රමය. එහෙම නැත්නම් ඒක නිින්දක් බවට, කෙලෙසයක් බවට, පශ්චාත්තාපයක් බවට, පසුබෑමක් විදියට යෝගාවචරයේ හිත තලනවා. හිත පෙළනවා. නමුත් පටන් ගත්ත තැන ඉඳලා අත නෑර සතිය පවත්වාගෙන ගියොත් තමන්ට තේරෙනවා ඒ අරමුණක් නැති වුණත් අරමුණක් නැති බව දන්නකම සහ නොදන්නකම එක චිත්තක්ෂණයක වෙන එකක් නෙවෙයි ක්‍රමයෙන් පෙන්වන්නේ. සීතල වේගණ යන හැටි, නිදිමත වේගණ යන හැටි, හැල්ලු වේගණ යන හැටි. එතකොට තමන්ට පුළුවන් ඒ දේ වෙන්න දෙන්නේ නැතුව ශක්තිය, වීරිය, පග්ගහිතය දිනු කරගෙන මේ ඉස්සරහට වෙන්න තියෙන ඇස්බැඳුම නොදනියාම නොපෙනියාමට අවදි වීමක් ලෑස්වි යෑමක් අපේක්ෂා කිරීමක් එහෙම දෙයක් වෙනවා මම ඒකට ලෑස්ති වෙනවයි කියලා. ඉතින් මේක සාමාන්‍ය බටහිර මානසික විද්‍යාවේදී වචන පාවිච්චි කරන උඩු හිතේ ඉඳලා යටි හිතට මාරු වෙන තැන. ඒ උඩු හිතේ ඉඳලා යටි හිතට මාරු වෙන තැන අපි හිප්නොටයිස් කරනවායි කියලා කියනවා, ආවේශ වෙනවායි කියලා කියනවා, පිස්සු හැදෙනවායි කියලා කියනවා, සීවිකල් වෙනවායි කියලා කියනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නවා කිසිම සීවිකාලයක් නැතුව මේක සිහියෙන් යන්න පුළුවන්. යන්න නම් එතෙන්ට එනකම් පාරත් හරියට දවල් එළියෙන් සිද්ධ වෙන්න ඕන දැක දැක දන දන. ඒගොල්ලෝ මේ ඉදිරියට යනකොට මේක හැල හැප්පීමක් කරගන්න උත්සාහ කරනවා හිත. නමුත් Taman බලන්න ඕන දී යටින් ගින්දර ගෙනියන කෙනෙක් වගේ එහෙම නැත්නම් තනියේ දණ්ඩක යන කෙනෙක් වගේ මැදට යනකොට යනකොට තෙපුල් දෙන ගතිය වැඩි. හලහප්ප ගන්න තු ගියොත් දවසක Tamanට ඒ අරමුණක් නැහැ නැති බව දාන්න. එතකොට ඉරියව කඩා වැටීමක් වෙන්නේ නැහැ. පාලනයෙන් ගිලිහිමක් එන්නේ නැහැ. අන්න එහෙම ඒ දෙයට අවදි වීම manussත්වයේ ඉක්මවා යෑම. ඒක නැත්තම් අදිමානුෂික කියලා කියන නැත්තම් හොඳට පිස්සු. එක්ක මානසිකත්වයේ ඉක්මවල කියලා හොඳටම දියුණුව. එහෙම නැත්තම් හොඳටම සනීප කරන්න බැරි පිස්සුවක්. හැබැයි ඉතින් පිස්සු නම් එයාට අහුවෙන්නේ නැහැ පිට කට්ටියට අහුවෙන්නේ. හරි ගියොත් Tamanටත් අහුවෙනවා පිටායටත් අහුවෙනවා. ඒ නිසා මේකට යන්න තමයි අපි මේ සියලු පරිසර සාධක විචල්්‍ය සාධක තහවුරු කරගෙන මීට බලන්නේ ඔය ඇස්බැඳුම වෙලාවේ ඒ ඉරිපැන්නුම් මල්පැන්නුම් වෙලාවේ සතියෙන් ඉන්න. ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට සූදානම් වෙන්නේ එතෙන්ට එනකන් මග දිගටම අඛණ්ඩ සතිය පවත්වන්නත් ඕනේ. මේ වගේ වෙනස්කම් වෙනකොට සටන පාවා දෙන්නේ නැතුව එහෙම නැත්නම් පශ්චාත්තාපෙ ඉඳ නොතබා හිත කරදර ගන්න නැතුව මේක හරහා යන්නේ නැතුව මේ සංසාරේ ගැටලුව විසඳන්න බෑ. මේක හරහා යනකොට සිහියෙන් බුද්ධියෙන් අපේක්ෂාවෙන් යන්න සූදානම් වෙලා ඉන්නවනම් එයා ඉදිරියදා ජීවිතෙත් කොතරම් අවදීන් ගත කරන්නේ. මොනම දෙයක දිවත් ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට සතිය ගිලිහෙන්න දෙන්නේ මේක සම්පජඤ්ඤ ශ්‍රේෂ්ඨම අවස්ථාවක්. මේකෙන් මේකට මල් පැන්නුම් ඉරි පැන්නුම් කරනකොට නොසැලී එහා පැත්තට ගෙනියන එක. ඉතින් ඒක අද පළවෙනි දවසේ ධර්ම සාකච්ඡා ටික සැර වැඩි. ඒකේ ටික ටික දවසක් යනකොට නම් තේරෙයි. නමුත් ධම්රවි කියලා කියන්නේ නිතර හම්බ වෙන කට්ටියනේ. මං හිතන්නේ ඒ නිසා පටලවා ගන්න කියලා. ලිඛිත ප්‍රශ්නේ පමණයි. ඔව් ලිඛිත ප්‍රශ්නේ පමණයි තියෙන්නේ අපිට තියෙනවා තව විනාඩි 40ක විතර කාලෙ. එහෙම නැත්නම් කාට හරි තියෙනවද මේ අපි ඉදිරියට පවත්වන්න තියෙන ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් ධම්රි වෙනුවෙන් යෝජනා කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉස්සරලා ප්‍රශ්නේදී ඔබ වහන්සේ කිව්වා මේ ඒ ගැන තව ප්‍රකාශ කිරීම සැර වැඩි කියලා නමුත් මම හිතනවා මෙතන හුඟක් භාවනා කරලා පළපුරුදු කට්ටිය ඉන්න නිසා ඒ ගැන තව දුරටත් ඔබ වහන්සේට විස්තර කරන්න පුළුවන් නම් ඉස්සෙල්ලා ප්‍රශ්නේ පිළිබඳව. ඉස්සර ප්‍රශ්නේ බොහොම සරල දෙයක් මම කිව්වේ අරමුණක් අල්ලන්න ඕන කරලා තියෙන්නේ හිතේ සැකේ තියෙනවා නම් තමයි. Taman ඉඳගත්ත ගමන් හිතේ සැකයක් නැත්නම් කිසිම අරමුණක් අල්ලන්නේ නැතුව ඒ සැක නැති භවයේම එලඹ සිටි ගතියෙම ඉන්න පුළුවන්. මේක අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කමඨාන් සුද්ධ කරනකොට සහ ධර්ම දේශනා කරනකොට තව තව හැන්දෙන් කවන්ට ටික ටික. පටන් ගත්ත දවසෙත් මේත් හැර වැඩි. මොකද අලුතෙන් අද මේ මේ රිට්‍රීට් එකට අලුතෙන්ම වගේ ආපු අය කී දෙනෙක් ඉන්නවද ඒ වචනේ මම අහන්නේ කොහොමද මන් දන්නේ. ආ ඒ කට්ටිය ඉන්න නිසා අපි ඒ කට්ටිය වෙනුවෙන් තමයි මේ රිට්‍රීට් එක කරන්නේ. පරණ කෙනෙක් ආවට කිසිම තරහක් නෑ. පරණ කට්ටිය කොහොම හරි කඩාගෙන එනවා. ඒක අපි දන්න කාරණාව. අපිට ඕන කරලා තියෙන්නේ පුළුවන් තරම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩි කරගන්න ගමන් අලුතෙන් එන අයට ඉඩ හලා ගන්නයි. ඒ නිසා අපි රිට්‍රීට් එක කණ්ඩක් නඩත්තු කරගෙන යන්නේ අලුතෙන්ම ආපු කෙනෙක් කියලා හිතාගෙන. හැබැයි එහෙම කියලා මේ හැම වෙලාවෙම කිරිපොපුවා ඉන්නේ නැහැ. පුළුවන් තරම් අවස්ථා ලැබෙල ලැබෙන වෙලාවේ පුළු පුළුවන් විදියට අපි ගෙනියන්න ඕනේ මාත්‍රකාට නැත්නම් ගැඹුරට ගෙනියන්න ඕනේ විපස්සනාට අරගෙන යනවා. ඉතින් ඒ පැත්තෙන් බලනකොට පර්ණාය සම්බන්ධ වීම ඉදිරියට යන්න තල්ලුවක් වෙනවා. නමුත් වැඩපිළිවෙල ගෙනියන්නේ ආධුනිකයෙක් ගැන හිතලා. සමා වෙන ස්වාමීන් වහන්සේ. නෑ කිසිම නෑ අපි අදහස් ප්‍රකාශ කිරීම බැල බොහෝම ස්තුතිවන්ත වෙනවා. ඕන් කරගන්න අපේ දම්රුවේ පදනමේ 20 වෙනිදා වැඩසටහනට ස්වාමීන් වහන්සේගෙන් ලිමක් කර සබ්බාසව සූත්‍රය හරි විතක්ක සංඨාන සූත්‍රය හරි කරන්න කියලා. එහෙනම් මම හිතන්නේ අපි සබ්බාසව සූත්‍රය මෙහෙදි කෙල්ල තියෙනවා විතක්ක සංඨාන සූත්‍රය ඉදිරින් තියාගන්න. හරි. හරි. මට මේක මතක් කරපොට පින් සිද්ධන මොකද මට මතකයි සිද්ධිය. හැබැයි දාමේ දාතුර මට ඒක ගිලිහිලා හිතේ. ඒක නිසා අපි ස්වාමීන් වහන්සේ සබ්බාස සූත්‍රේ නම් කළා තියෙනවා. හැබැයි මේ යෝගීන්ට ඒක සුදුසු වේද මේ දවස් 10 නැවත වරක් කරන්න? මේකෙන් පටන් ගත්තොත් සබ්බාසෝ යනවා මාස ගන්න. විසක්කසන්තාන සූත්‍රේ නම් ඔය දවස් 10ක වගේ කට්ටයි සබ්බාසෝ ගත්තොත් ධම්රිවි එහෙදි කරන්න පුළුවන්. මාසික කරන වැඩපිළිවෙලකට මේ දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් හුඟක් පිඩු කරලා ගත්තොත් එහෙම වෙන්නේ මේ අර විස්තර විභාග වලට ඉඩමදි වෙනවා. ඉතින් මම හිතනවා මේ දෙක තුනටම ගැලපෙනවා විතක්ක සන්තාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන අපි යන්න බලමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අර ඔබ වහන්සේ මතක් කර ආකාරයට දෙවෙනි ප්‍රශ්නේ විදිහට හිතේ වාඩි වුණ ගමම්ම ඇතුළට නැමිලා යම්කිසි කාලයක් සමාධි මට්ටම වගේ කිසිම දෙයක් නොදැන ඉන්න අවස්ථාවක කාලයක් මේ විදිහටම ගත වෙනවා ඉස්සස්සේ ඉදිරියට යamak දැනෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. මොකද කරන්නේ? ආරිම බිරිසුදු නැ ප්‍රකාශනය නමුත් මම හිතනවා මේ පළවෙනි ප්‍රශ්නෙට මම දීපු උත්තරය පිළිබඳවයි මේ කතා කරන්නේ අපි ඉඳගත්ත ගමම අපිට අරමුණක් අහුවෙන්නේ නැහැ ඒ වගේම ඉඳගෙන ඉන්න බව දන්නවා මෙහෙම පුරුදු කරලා ගොඩක් අත්දැකීම් තියෙනවා. නමුත් ඒ වෙලාවේ සිද්ධියක් මොනවාක්වත් වෙන්නේ ඒක නිසා ඉදිරියට යන්නේ නැහැ. ඒක පිළිබඳවයි මතය. ඉතින් ඒක නිසා ඒ ඉන්න පුළුවන්කමම කිසිම අරමුණක පිටක් නැහැ, මෙනෙහි කිරීමක පිටක් නැහැ, භාවනාවක් නැහැ. නැත්නම් භාවනාව කියලා කියරෙන්නේ මම දැන් මෙතන ඉන්න බව දැනගන්න එක විතරයි. ඒකට හිත තැම්පත් වීමම නැත්නම් ඒක ලකු ජයග්‍රහණයක්. කයෙන් හිතෙන් වචනයෙන් කිසිම කෙලෙසක් සිදු වෙන්නේ නැති අවස්ථාවක් කියලා දැන ගැනීමම භවනා ජීවිතය ඊටාම ඉදිරියට යෑමක් මොකද එතකොට එහෙම නැති කෙනා භාවනා පිළිබඳ අසීමිත ගූඪ බයක් ඇති කරගෙන තියෙනවා ඒ වගේම මේක මේ ජීවිතේ කරන්න බැරි එකක් ඒක ලියවලා විශාල මේ තරංග ගහගෙන ඉන්නවා නමුත් භාවනා කියන්නේ වෙන මොනක්වත් නෙවෙයි මේ හිත ඒ වර්තමාන මොහොතේ පවත්නවා නම් ඒක භාවනාවට අවතරණේ ඇතුල් වීම ඇති ලොකම ලොකු ජයග්‍රහණයක්. ඒක දන්නේ නැහැ හුඟ දෙනේ. හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේක ඇයි බුද්ධ ඥානසුත්‍ය කලින් කරන්නේ නැත්තේ? ඇයි මෛත්‍රිය වඩන්නේ නැත්තේ? ඇයි චතුරාර්යක භාවනා කරන්නේ නැත්තේ? ඇයි අරක කරන්නේ නැත්තේ? මේක කරන්නේ නැත්තේ කියලා ගොඩාක් අර මතිමතාන්තරත් එක්ක පටලවා ගත්තාම මේ භාවනා කියන සරලකම නැත්නම් භාවනාවක තියෙන ඊටාම දන්නා තැනින් පටන් ගන්න තියෙන ප්‍රායෝගික ගතිය නැතිලා. ඒ නිසා මේක ඊට වැදගත් තැනක්. යම් කිසි කෙනෙකුට ඉඳගෙන හරි හිටගෙන හරි කනකොට හරි බොනකොට හරි නිදාගෙන ඉන්නකොට හරි මම දැන් මෙතන ඉන්නවා කියලා දාන්නවනම් ඒක ඉතාමත්ම ආධ්‍යාත්මික චිත්තක්ෂය. ඒක ජීවිතේ කියන ලොකම පිංකම. එහෙ නැත්නම් ලොකම මේ ආගමික කටයුතු. ඉතින් ඒක දන්නේ නැති නිසා මේ අපි নানা ආකාර ආගමික සංවිධාන ඇති කරගෙන යන්නේ. ඒව නරකයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ සංසන්දනාත්මකව මේ චිත්තක්ෂණේ වටිනවා. නමුත් මේ චිත්තක්ෂණේ ඉන්නකොට තේරෙනවා මේක එක තැනක නතර වීමක් වගේ මේකේ කෙලස් කැපීමක් සිදි වෙන්නේ නැති එක හරි අලුතෙන් කෙලස් සිදි නොවීම පිළිබඳ සායන විශ්වාසයක් කියන එක වෙන්න පුළුවන් මම කියන්නේ 100ක් කියලා නමුත් සංසන්දන නමුත් කෙලස් කැපෙන්නේ නැහැ නේද කියන එක තාම බරපතල අභියෝගයක් ඒක සරුවචනාංශය පාව නගන අභියෝගයක් ඉතින් කොයි වෙලාවක හරි එහෙම විවේකයෙන් ඉඳලා නැගිටින තැන තමයි කෙලෙසෙත් පේන තැන ඒ විවේකේ කැඩෙනා ඉස මේ මේ අවිශ්වෙන වෙලාවක් එනෝනේ සද්දයකට හරි වේදනාවකට හරි හිතවිල්ලකට හරි එහෙම නැත් ඒ වෙලාවේදී මම දැන් විවේකයෙන් වුණා ඒකෝදි භාවයකින් හිටියා සතියකින් හිටියා දැන් මේක කැඩුනා කියලා ඒ කැඩීම පිළිබඳ පශ්චාත්තාප නොවි මොකටද කැඩුනේ මොන අරමුණකින්ද මේ එකලස කැඩුනේ කියලා ඒක අල්ලගන්න පුළුවන් නම් එතන අපිට ඊගාව ප්‍රශ්න පත්‍රය හම්බෙන වෙලාව. ඊගාව අභියෝගේ හම්බෙන වෙලාව. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් හරි මම විවේකයෙන් හිටියා විවේකේ කැඩුනා. අපි හිතන හුඟක් රටක සතිය කැඩුනායි කියලා නමුත් ඒක ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕන වචනයක්. සතියෙන් කැඩුනනම් අපිට මේක විස්තර කරන්න බෑනේ. ඒක එකලස කැඩලා තියෙනවා. නමුත් එකලස කැඩෙන්න හේතු වෙච්ච අරමුණ ශබ්දේ වේදනාව හිතවිල්ල ඒක පිළිබඳව මට ඇති වෙච්ච මනාපමනාපේ මේ වෙච්ච සිද්ධිය සාකල්යෙන්ම පශ්චාත්තාපයට වැටෙන ගතිය ආනේ ටික දැක ගන්න පුළුවන් නම් එතනදී තමයි කෙලස් කැපෙන්න පටන් ගන්න. සිද්ධියෙන් ඇවිල්ලා අපිට ඊතලයක් වැදිලා තියෙනවා, හානියක් වෙලා තියෙනවා. නමුත් මම මොකද්ද දක්වන ප්‍රතික්‍රියාව? මම මේ වෙච්ච සිද්ධිය අවාසනාවන්ත කාලකන්ණි වැඩක් විදියට දකින්නවද? නැත්නම් මම මෙතෙක් කල හොඳට විවේක වුණා. දැන් මම කෙලෙසයකට මුහුණ දෙනවා. සටන් බිමට ගිහිල්ලා ඔන්න කෙලෙසයක් ආවා. ඒක ලෙස මට කියලාත් නෙවෙයි යන්නේ මගේ න්‍යාය පත්‍රෙත් නැහැ මගේ ප්‍රමාණයටත් නෙවෙයි මට පුළුවන් ද මෙතන නොකෙලෙසී ඉන්න. කෙලෙස් නැවිත් නොකෙලෙසී සිටීම කාලේ නාස්ති කිරීමක් නම් මම එහෙම කියනවා නම් මේ කෙලේශයක් ඇවිල්ලා නොකෙලෙසී සිටීම ලකුණු ලැබෙන වැඩක්. කෙලෙස් නැවිත් විවේකීව ඉන්න එක නිකන් කාලේ නාස්ති කිරීමක්. ওই ප්‍රශ්නේ එතනයි තියෙන්නේ. ඇත්ත. ඒත් එතෙන් තමයි අපි වාරුව ගන්නෙ ගැම්ම ගන්නෙ. දැන් එනවා කෙලෙසයක්. මොකකින් හරි කොහෙන් එයිද දන්නේ කාගේ එකද දන්නේ. ආට පස්සේ මොකද්ද මම කරන මම දක්වන ප්‍රතික්‍රියාව. මත ප්‍රතිචාරය. අන්න ඒක පිළිබඳ පූර්ණ වார்த்தාවක් දෙන්න පුළුවන් නම් Tamanට හෝ භාවනාවේදී ඒකෙදී පේනවා ඔන්න අන් පටන් අරගත්තා කෙලස් කිවෙන්න. ඉතින් අපි මේකට කාලකන්නිකමක් කියලා නේ කියන්නේ. අපි මේකේ දන්න කරදරයක් කියලානේ. අපි මේක හිතන්නේ අපරාධ තිබුණද ඒකලස කඩලා ගියා කියලා නැති ඔන්න ඔය ආකල්පේ වෙනස් වෙච්ච දවසේ ඒ සම්මා සංකල්පයට තමයි මිනිහෙක් ඉදිරියට ගෙනියන්න පුළුවන්. පුරුෂ ධම්ම සාර්ථි ගුණයක් තියෙන. මේ එනේන දේවල් වලින් දුක් කරදර ගන්නවා නම් එනේන දේකදී හිතනවා නම් අර මේ ඇතුළට විවේකී ඉන්නක හොඳයි කියලා දැන් ඔය ප්‍රශ්න නගන කෙනා නගන්නේ ඒකට නිපක්ෂව නෙවෙයි. නමුත් මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ විවේකයේ ගියාට කවදාකවත් විවේකයේ ස්ථිර නැහැ. කොතනකද හරි කැටෙනවා. අන්නේ කැඩෙන වෙලාවේදී කමටහන ගන්න. මම මොකද්ද ඉතින්දි කරන්නේ? ඒ ඇත්තට මම කරනවත් නෙවෙයි මට කෙරෙනවා. ආන්න එක පිට කෙනෙක් බලන්න වගේ හරියට මේක පිළිබඳ විස්තර කියන්න පුළුවන් නම් මට සද්දයක් ආවොන මට හිතවිල්ලක් ආවා වේදනාවක් ආවා නිසා නුරුස්නා ගතියක් ඕ නැත්තම් රුස්නා ගතියක් ආවා. එයින් මට මේ අර විවේක ජවනිකා ඉවර වුණා. හිත කුණාට මුහුදේ පදින්න පටන් අරගත්තා. මේක මම කොතෙක් දුරට දරාගෙන හිත කරදර ගන්න නැතුව ආත්‍යතිගත කරන්නේ නැතුව මේක තමයි කෙලස් කැපෙන වෙලාව පීරකින් ගාන කොට වගේ ඉතින් අම්බරීගෙන කපාගෙන යන්න පටන් ගන්නවා. ඒක දිගට කරන්නත් බෑ. එතකොට අපි බොහොම ඉක්මනට නාකි වෙනවා. ආයෙසරක් වේක ගන්නවා. ආයෙ විවේක ගන්න ගැම්ම අරගෙන ආයෙ හැප්පෙන්න ඕන. ආයෙ විවේක ගන්න ඕනේ. ආන්නේ විදිහට තමයි කෙලස් කැපීම සිදු වෙන්නේ ඒක මම කරන දෙයක් නෙවෙයි. යෝග ජීවිතයක අපිට සිද්ධ වෙන දෙයක්. නමුත් අර විවේකයේ සිටීම වාසනාවක් බවත්, කරදර වීම අවාසනාවක් බවත් කියන එකට බෞද්ධයයි කියලා මම කියනවා. අවාසනාවන්ත වෙලාවේ තමයි කෙලස් කැපෙන්නේ විවේකින් වෙලා කාලීනාශ කිරීමක් කියන එකට මම කියනවා බුද්ධ ධර්මයේ දන්න මිනිසෙක් කියලා. ඉතින් අපි කවදා හරි බුද්ධ ආගමේ ඉඳලා බුද්ධ ධර්මයට යන්න ඕන. ඒක හරි අමාරුයි. හිල් පොල් කට්ටකින් ගැරන්ටි එක ඇදලා ගන්නවා වගේ අම්ම ගහනවා. ඔක්කොට මොන වෙලා තියෙන්නේ මෑනියෝ නම් ඒක නෙවෙයි කියන්නේ මෑනියෝ එකට පැත්තකට ගිහිල්ලා කියන්නේ ඉතින් ඒකෙන් ගත්ත අවස්ථාවෙන් තමයි මම මේ ටිකක් කොනහඬ හදාන්නේ පොඩ්ඩක් රිදවන්න හදාන්නේ පොඩ්ඩක් කන රත් වෙන්න ගහන්න හදාන්නේ තේරෙනවද මම ප්‍රශ්නෙට අදාළව කතා කරා කියලා දීතේ තවත් කවුද කේන්ද්‍රිකා ආ තව මෙහෙම ප්‍රශ්න තියෙනවා මේ මයික් එක කිල්ල නෑ. ප්‍රශ්නයක් තියෙනවා. ආයේකනේ. සනහස මේ හැම දිනා වෙනුවෙන් මම අහන්නේ අරුණෝද්ගමණයෙන් පස්සේ මේ හය වෙනකන් ඉන්නේ නැතු අරුණෝද්ගමණයෙන් පස්සේ මොන හරි ගන්න එහෙම අකපද නෑ අරුණෝද්ගමණය මේ දවස්වල 5යි 35ට තියෙන 5යි 35ට මේ ඉන්නකලාවේ උඩ gediya ගන්න වැහෙනවා එයින් එයින් පස්සේ උඩදී දානේ දාහන ගෙඩි ගන්න ඉතින් එන එක දාහන වන්දිනකොට එන්න ටිකක් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවේ ඉඳලා ගත්තට ප්‍රශ්න නැහැ. මේ දවස්වල 5:35න් පස්සේ ඒක අවුරුද්ද පුරාම මොනිටර් කරන්න ඕනේ. අවුරුද්ද පුරාම එහෙම වෙනවා. ඒකද මන්නේ ඒක අපේ ආයතනේ. ස්වාමීන් වහන්සේ තවත් හයියෙන් කතා කරනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. මේ දැන් අර මේ භාවනා කරගෙන ඉන්නකොට අර කිසිම අරමුණක් නැති යන ඉන්න අවස්ථාව මුලදී ඒක හරි ටික වෙලාවයි තියෙන්නේ. ඒක දිගටම දිගටම පුහුණු කරගෙන යනකොට ඒ වෙලාව සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. මේ ඒක මේ දැන් අපි භාවනාවට වාඩි වුණ වෙලාව හුරුසුවෙන් බලලා ආයෙත් නැවත භාවනාවෙන් මිදුනම තමයි ගොක් වෙලා ඒ අරමුණක් නැතුව ඉඳලා තිනවා. තමන් සමාධියෙන් හිටි බව හොඳට විශ්වාසයි. ස්වාමීන් වහන්සේ එතන මුලින්ම ඇති වෙන්නේ වර්තමාන අරමුණක් තමයි ඇති වෙන්නේ. ඒ ඇති වෙන දැන් සද්දය තමයි දැනගන්න ලැබෙන්නේ. ඒක ඒ වෙලෙම ඒකේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම සිද්ධ වෙනවා නම් ඒකද හරි. වෙන දෙයක් ඕන දෙයක අපිට මනින්න අයිතියක් නැහැ. සිද්ධ වෙනවනම් සිද්ධ වෙන ඕනම දෙයක් අපි බාර ගන්න ලෑස්ති විපස්සනායි. ප්‍රශ්නයක් නැහැ. මොකද සාධ්‍යයක් ඉන්නේ වෙච්ච දෙයක්. ඇහිමත් වෙච්ච දෙයක්. ඇහිම එනකොට අනිත්‍ය මෙනෙවීමත් වෙච්ච දෙයක් නම් වෙච්ච දෙයට එන්න සෛරද කියලා කතාවක් තියෙනවා. වෙච්ච දෙයට මොනව කරන්නේ? එන්න සෛරද කියන්නේ දෙමළෙන් වෙච්ච දෙය කියන්නේ සිංහලෙන්. නැත්නම් අපිට වෙලා තියෙන්නේ වෙච්ච දේද කරන දේද කියන දෙක වෙන් කරගන්න බැරි වුණාට පස්සේ තමයි පිස්සු හැදෙන්නේ. ওই දෙක අතරම තමයි පිස්සු කියන ලෝකේ තියෙන්නේ. concept and reality දෙක මැද තමයි පිස්සු ලෝකේ තියෙන්නේ. මේක මම කරාද නැත්නම් මගෙන් වුණාද කියන එක. වුණා නම් කෙලෙසයක් නැහැ. කරා නම් 100% බබා බාර ගන්න එකයි තියෙන්නේ. වුණා. ඒ කියන්නේ ඒක නිකම් ඉබේම ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක දිහා බලන්න. ඒ ප්‍රශ්නේ අහන එකේදී දැන් තියෙන කමටහන වෙන්නේ මට සද්දකින් කැළඹීම සිද්ධ වුණා. එතකොට දන්නවා මේ විවේක තැනින් ඒ අවුල් පහසු තැනකට ගියා. ඒ අතරමැද එන සද්ද එනකොටම ඒකට අනිච්චය කියලා මෙනෙහිවීමක් මට ඇවිල්ලා තියෙනවා. ඒක මම මේ ඔළුව කන්ඩිෂන් කරලා ගත් එකක්ද? තත්ත්වාරෝපණය හරහා වෙන එකක්ද නැත්නම් ස්වභාවයෙන් වෙන එකක්ද? ස්වභාවයෙන් වෙන දෙයක්. ඒ ස්වභාවයෙන් වෙන එකක් නම් අපිට එකම දෙයයි තියෙන්නේ පශ්චාත්තාවපයක් ගන්න දෙයක් නැහැ. තැවෙන්න දෙයක් නැහැ. මොකද ඒක ඉබේ සිද්ධ වෙන එකක්. අසංස්කාරිකව සිද්ධ වෙන එකක්, අවිඥානිකව සිද්ධ වෙන එකක්, අචේතනිකව සිද්ධ වෙන එකක්. ඒක එහෙමද කියලා බලන්න අයිතියක් තියෙනවා අපිට. බලලා ඒක එහෙමනම් එතන කෙලස් නැහැ. ස්වාමීන් වහන්සේ එතකොට ඒ ඒ විදිහටද දැන් ඉදිරියට දිගට මේ භාවනාව සිද්ධ වෙන්න ඕනේ. සිද්ධ වෙන්න ඕනේ ඒ විදියට. දැන් ඒ විදියටම මොන්නම දෙයක්වත් මේ ලෝකේ විය යුතු දෙයක් නැහැ. ඒ පැත්තට ගිය ගමන් අපි ආතතියක් ඇති කරනවා. සිද්ධ වෙන දෙයට හැඩ ගැහෙන එක තමයි අපේ තියෙන උත්කෘෂ්ඨම ගතිය. මෙහෙම විය යුතුයි කියලා දෙයක් ලෝකේ නැහැ. ඒ ඒ සදාචාරවාදීන් හදාගත්ත රාමුවක් තියෙන එක නරක දෙයක් නෙවෙයි. නමුත් භාවනාවට පුරුදු වෙනවා කියලා කියන්නේ වෙන දෙයකට ලෑස්ති වෙනවා කියන එක. වෙන දෙයකට ලෑස්ති වෙන මනුස්සයා මායයටත් අහු වෙන්නේ මොන දේ හරි වෙනකොට එයා දන්නවා මේ වේව් එක මේ රැල්ල පදින්න දන්නවා. රැල්ල කොච්චර වේගෙන් ආවත් එයා පදිනවා රැල්ල. රැල්ල එන වේගෙන් වාසිය අරන පදිනවා. රැල්ල රැල්ලත් එක හැප්පෙන්න ගියොත් තමයි හුස්ම ගන්න ගන්න බැරුව ඉස්පොල්ල ගිහිල්ලා වැඩ ඔක්කොම රැල්ල පදින්න දන්නවනම් සුනාමි රැල්ල වුණත් පැද්ද හැකියි. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සමහර විලාවල් වලට සමාධිය ලැබලා සමාධිය තුලින් නිින්ද යෑමක් සිද්ධ වෙනවා. ඉබේම වෙන්නේ නිින්ද යෑම. ඒ නිින්ද කැඩීමත් එක්ක ආයි භාවනාව කැඩීමක් ඇති වෙනවා. මේ වගේ අවස්ථාවක කල හැක්කේ කුමක්ද? කල යුත්තේ කුමක්ද කියලා කරුණු පහදා දෙන මේ කාර්මිකව ඉල්ලා සිටිනවා. මේකට මේ මේ ඍජු උත්තරයක් තියෙනවා. ඒකත් එක්ක ගොඩක් වැඩ කරන්න ඕනේ. මේ කරන ප්‍රකාශය පිළිබඳව වගබීම බණ්ඩ වගේ වගවීමෙන් මේ ප්‍රකාශය කරන්න ඒ නින්දකට වැටීම සහ හිත ලීනගත වීම සහ සැඟවීම කියලා ක්‍රියාවලි දෙකක් භාවනාදී සිද්ධ වෙනවා. ලීන වෙනවා සැඟවි ගන්නවා එකක්. අනිත් එක නින්දට වැටෙනවා. ඒකට නින්දට වැටීම සිද්ධ වෙන්නේ වීර්ය අඩු වීම නිසා තීන මිද්දේ කියන අකුසලයට යටවීමෙන්. ලීන භාවයටපත් වෙන්නේ අරමුණු රස නැතිවීමෙන්. අරමුණේ ඒකාකාර වීමෙන් නැත්තම් තෘෂ්ණාව අඩු වීමෙන්. යනෝ ලීන බාහිරපත් වීම සහ සැඟවීම භාවනායේ ප්‍රයෝජන ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවෙන් වෙන එක. නමුත් වීරියම අධිකම නිසා තීන මිද්දේ ජය ගැනීම නිසා නින්දට වැටීම ඔය දෙක ඊටාම සමීපව සිද්ධ වෙන්නේ. ওই දෙකම සිද්ධ වෙන්නේ ඉඳගත්ත කමක් නෙවෙයි විනාඩි 20ක් විතර භාවනා කර කර යනකොට මොනම විදිහින් හරි කියනවනම් බාහිර බාධක අඩු වෙනකොට එක්ක හිත සැඟවි ගන්නවා එහෙම නැත්නම් හිත ලීන භාවයටපත් වෙනවා ඒතකොට ලීන බහයටපත් වෙන්නේ නෑ සමා වෙන්නේ නින්දට වෙනවා. නින්ද කියන්නේ තීන මිද්දේ. තීන මිද්දේ වළක්වන්න තියෙන උත්තරේ තමයි විත්තක්කේ. මෙනෙහි කිරීම. ලීන භාවය එනවා නම් මෙනෙහි කරන්න යන්න නරකයි. ඒක සිද්ධ වෙන්නේ ක්‍රමිකව. හොඳට අරමුණු දැනගෙන අරමුණේ සියුම් භාවයත් එක්කයි හිතේ ලීන භාවය සිද්ධ වෙන්නේ. එතකොට යට ඕන තරම් අවස්ථාවල් තියෙනවා. මේක ලීන වීමක්ද වීර්ය නැතිකම නිසා තීන මිද්දට ඇද වැටීමක්ද කියලා දැනගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ප්‍රශ්නේ විසඳන්න නම් එයා මොන මූල කර්මස්ථානයේ හරහාද මොන අරමුණ හරහාද මේකද මේකට යන්නේ කියලා Tamange භාවනාවට ගන්න අරමුණ අරමුණේ විපිරියාස අරමුණේ පෙරලි අරමුණේ මේ වෙනස් වීම හොඳට වාර්තාගත කරගන්න ඕනේ. හොඳට ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රශ්නෙට. තමයි තේරෙනවා ආනපනෙ ගත්තේ නැත්නම් පිම්බීම හැකිලිම ගත්තේ නැත්නම් වම දකුණ ගත්තේ කියලා ඒ මේ தත්තට එනකොට අරමුණට මොකද උනේ කියන එකෙන් තමයි උත්තරේ හම්බෙන්නේ. මේක ලීන භාවයක්ද නිදිමතක්ද කියලා. ඉතින් මේ තොරතුරු දුන්නට පස්සේ මොකද්ද දෙන කට උත්තරේ? මම මේ තොරතුරු මේ උපදේශ දුන්නට පස්සේ ඔය ප්‍රශ්නේ කොහොමද නැවත වර්ණගන්නේ? මයික් එක පාවිච්චි කරන්න. ඒක තාම තීන විද්දද එහෙම නැත්නම් එහෙම නොවේද කියන එක තමයි ටිකක් තාම අපහසු ස්වාමීන් වහන්සේක පොඩ්ඩක් තාදුරටත් මෙනෙහි කළ බලන්න වෙයි. ඒක තමයි මේ මේ කියන ප්‍රශ්නේ අහලා ප්‍රශ්න දෙන උත්තරය අනුව උත්තරයක් තියෙනවා. හැබැයි උත්තරයට ගන්න ඔය ප්‍රකාශයේ උත්තර නැහැ. උත්තර ඕන කියලා තියෙන තම මොන ඉඳගෙන ඉන්නකොටද මේක සිද්ධ වෙන්නේ? ආනාපාන කරනකොටද? එතකොට ආනාපානයේ හැසිරීම නැත්නම් විපරිණාමය රූපාන්තරණයත් රූපාන්තරණය තමයි උත්තරේ ඉන්නේ. ඒක ගැන කතා නොකර මේක ගැන කතා කරනවා කියලා කියන්නේ අපි ලෙඩා ගෙදර ඉඳද්දී දූතයා බල්ලා බෙහෙත් දෙන්න හදනවා. ලෙඩා ගෙනියන්න. මූල කර්මස්ථානේ ඕනේ ඕනේ දෙයකට උත්තර ගන්න. ඒකෙන් තොරව කතා කරන හැම වෙලාවකම අපි යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේ පොල් කතාවක් තියෙනවා. ඒ නිසායි කමඨාන් සුද්ධ කිරීම සහ මේ සාකච්ඡාවක තියෙන වටිනාකම එතනදී එතන එතන කට උත්තර දීගෙන හරස් ප්‍රශ්න අහලා නඩුව විසඳනවා. විසඳෙන්න ඒකේ තමයි විසඳෙන්නේ. එතකන් යෝගාවචරයට තොරතුරු දෙනවා. උපදෙස් දෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට මෙන්න මේ සාකි ටික ඇතුව දීපන්. එතකොට නඩුව ඉක්මනට ඇහෙනවා. මේ මේ සාකි දුන්න ඇතුව නඩුව ඇද්දෙනවා. ඒක දිගින් දිගට දිගින් දිගට අදින්න සිද්ධ වෙනවා. මයිකයක් ඇති පිටිපස්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මටත් ওই ප්‍රශ්නේම තියෙනවා. දැන් මගේ සමහරක් වෙලාවට දිගට භාවනා කරගෙන යනකොට හිත කොහේ ගියාද නැති තත්යකට එන අවස්ථා තියෙනවා. එතකොට මට නිින්ද ගියාද මොකක් වුණාද කියලා හිතා ගන්න බෑ. නමුත් අවස්ථා දෙක තුනකදී ඒකෙන් එළියට ආවහම මේ මූල කර්මස්ථානය මොකද්ද? මං ඉන්නේ කොහෙද? කියලා කිසිම නිනව්වක් නැති තත්යකට එනවා. තවත් අවස්ථා තියෙනවා වැඩිපුර තියෙන ওই දෙවන කියන අවස්ථාව. එතෙන්දී ටිකෙන් ටික ටිකෙන් ටික යනවා දැනෙනවා හිත පිට යනවා අපහු සතිමත් වෙනවා පිට ගිය ගමන් ආයේ සතිමත් පිට ගියා කියලා තේරිලා අපහු වෙනවා. නමුත් අර ඔළුව කඩා වැටෙනවා. නිදිමත වගේ එකක් වෙනවා. නමුත් ඒකෙන් එළියට එනකොටම මට තේරෙනවා මේ මං ඉන්න කර්මස්ථානය මොකද්ද කියලා. ඒ தත්ත්ව වැඩි වෙනවා නම් කොහොම ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. ඊස කඩා වැටුණත් ඉරියව්ව නරක් වුණත් Taman එන්නේ එන්නේ අවදි වෙන්නේ නැවත කර්මස්ථානෙට. ඒකේ මුලත් අල්ලන්න ඕනේ මේ නැතිවීම නොදැනී යාම සිදු වෙනකොටත් අරමුණේ ඉඳලාද මෙතෙන්ට වැටෙන්නේ එහෙනම් හිත පිට ගිහිලා නන්නත්තර වෙලාද නිදිමත නැත්තම් නොදන්න තත්ත්වයට වැටෙන්නේ පටන් ගන්නකොටත් අරමුණේ නම් නිදිමතෙන් පස්සෙත් නැගිටින්නේ අරමුණට නම් ඒකට ලීන භාවය කියලා කියන්නේ චිත්ත සංගවි ගැනීමක් ඉතින් ඒක මේ කෙනෙකුට කියන්න බෑ කරලම පීරිගාලම අත්තදා බලලමයි කියන්න තියෙන්නේ යමහර වෙලාවට යන්න ඉස්සෙල්ලත් හිත නන්නත්තරයි ගිහිල්ලා ආවට පස්සේ තරමුණ ගණ්ඩක් තමයි අතරමැද තේරෙන්නේ නැහැ. ඒක නිකන් සාමාන්‍ය කියන්න පුළුවන් තීන මිද්දට වැටලා තියෙනවා. එහෙම නැත්නම් හිත කෙලස් බරිත වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකෙන් තමයි අපි පටන් ගන්නෙ. පටන් ගන්න අතනින් මෙතනින් එන්න පටන් ගන්නවා අවදි වෙන්නේ අරමුණට. යන්න ඉස්සෙල්ලත් අරමුණ සිං වෙන හැටි තේරෙනවා. දැන් මේ තමයි දියුණුව කියලා කියන්නේ. ඉතින් එවැනි ලීන භාවයටපත් වෙන අවස්ථා වැඩි වෙලා කුසීත තීන මිද්ද නිදිමත භාවයට අඩු වෙන ගතිය ඉඳද්දී යෝගාචරය ඊ타ත්ම අනුකම්පාවෙන් භාවනාවට අනුග්‍රහ කරන්න ඕනේ අර වැඩි වෙන ලීන භාවයට සහයෝගය දීලා නිින්ද යන එක පිළිබඳ ලැජ්ජයි හරිම ලැජ්ජාවටපත් වෙන කරන්න දෙයක් නැහැ කාගෙන යමින් අර නැවතී අරමුණට අවදි වෙන අරමුණෙන්ම ලීන භාවයටපත් වෙන එක දියුණු කරන්න දියුණු වෙන්න කොමක් කළ යුතුද ඒ දේ කරනවා. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඉතින් මේ தত্ত্বය හුඟක් වෙලාවට අත්දකින්න පුළුවන් වෙන්නේ මෙවැනි தত্ত্বයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ පූර්ණ කාලීන භාවනාවක විතරයි. ගෙවල් දොරවල් වැඩ කරන ගමන් දුවන පයින් ගමන් අපිට මේ එක එල්ලයක් එක එක grip එකක් එකම යායට දෙන්න බෑ වැඩි. මේක කොටු කරන්න ඕනේ. කොටු කරලා ඒකටම දාලා හිර කරනකොට නැත්නම් නිතිපතා දවසට 5 6 සැරේ 7 8 සැරේ 10 15 සැරේ මේක වෙන්න දෙනකොට තමයි සූදානම් වෙලා ගියොත් මේකේ හරක යන්න යන්නේ පොල් ගහ කන්නද කේල් ගහ කන්නද කියලා අල්ලන්න පුළුවන්. ඒ නිසා නිතිපතා භාවනා නොකරන කෙනෙකුට මේ වැනි දෙයක ඒක යායට සටනක් ගෙනිය ගන්න බෑ. අතරමැදි ගොඩාක් විචල්්‍ය සාධක බලපානවා. එතකොට හිත අසරණ වෙනවා. අපි මේ වගේ වෙලාවකට ඒ වගේ දෙයකට හරියට සංවිධානය වෙලා ගිහිල්ලා ඒකට කියන්නේ ලෑස්ති වෙලා ගිහිල්ලා මේකට මුහුණ දෙන්න ගත්තොත් ඒ ලීන භාවයටපත් වෙනවා කියන தත්ත්වය වැඩි වෙනවා නම් එහෙමම හිතට ඒක අල්ලා ගන්න ඇරලා තීන මිද්ද ටිකක් ආවට ගන්න එන්නින් අඩු වෙන ගතියක් තියෙන්නේ යන්න දෙන එකයි කරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ එතකොට මම කියපු අවස්ථා දෙකම ලීන භාවයේද මම හිතාගෙන හිටියේ අර මුලින් කිව්ව එක මට ඇත්තටම නිින්ද ගිහින් කියලා ඒක තමයි මම කිව්වේ. ඒක අහගෙන ඉඳලා නෑ. ඉතින් මම කතා කරා. එමුණා ස්වාමීන් වහන්සේ මට ඒක පොඩ්ඩක් පැටලුණා. මේ මට කරන්න දෙයක් නෑ. එන රෙකෝඩින් කරන්න ඇවිල්ලා බලන එකයි තියෙන්නේ. එහේ. කන මිරි කණ්ඩායි තියෙන්නේ. ඩොක්කක් අයින්ඩයි තියෙන්නේ. ප්‍රශ්නේ අහලා කත උත්තර දෙනකොට අන්දවන්ද වෙලා. බත් කවනකොට කටවාගෙන. එතකොට පිට උගුර යනවා. එව්වට බේත් නෑ. ඔකට තමයි තකතිරුකම කියන්නේ. මෝඩකම කියන්නේ ඕන ඕක. ඒසකට මමත් අයින්වා ටික රිදෙන්න ඩොක්කක් අයින්නවා. හුරතල් කරන්න ඕනේ නැහැ. හුරතල් කරන්න ඕනේ හුරතලේ වැඩි වෙනවා. එතකොට ලීන භාවයට වැඩිය කුසීතකමටයි මහත් පෝර දාන්නේ. බොමස්ති සාවිනා. තව ඉස්තුති වෙන්න තියෙනවා. තව ඉස්සරහට තව ඉස්තුති කරන උන්ට තව දෙකක් ගන්නකොට ඊට වැඩි ඉස්තුති කරනවා. එහෙම කරනකොට තමයි සාවින්හස පාඩම් ඉගෙන ගන්න. ඒක තමයි ඔය එලවන්න බැරි. හැමදාම හැමදාම වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මට දැන් පරියන්ක කීපේ අවසරයි ස්වාමීන් වහන්සේ මට පරියන්ක කීපෙක්දිම සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල ඉඳ ගන්නකොටම වගේම සිවුම් වෙලා නිින්ද යන ගතියක් වගේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මම දැන් අන්තිම පරියන්ක වලදී අල්ලගත්ත ස්වාමීන් වහන්සේ මේ ඒ නිින්ද යන්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ගොඩක් වෙලා වගේ නිින්ද වගේ ගිහිලා හැරෙලා මේ ඉපස්සේ මූල කර්මස්ථානයට යනවා. දැන් ඒක වේගෙන් වේගෙන් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. මම අන්තිම පරිණකවලදී අල්ලගත්ත ස්වාමීන් වහන්සේ මේ මම හිතන්නේ නැති ඉතේ බොහොම මේ හීනියක් මොන හරි සිතුවිලි වගේ හිත ඉබේන මොන හරි දෙයක් සිතින් එනවා ඒක ඒක ඒක මම දැක්කා දැක්කන් පස්සේ පාට ආපහු මූල කර්මස්ථානට ගියා. මූල කර්මස්ථානයේ අමිතම ස්වාමීනා ඊට පස්සේ මේ ශරීරයේ වේදනාව කියන ස්වාමීනා මේ කයෙන් නැගෙන මේ කකුල් දෙකෙන් උඩට වේදනාව වැඩි වෙවි වැඩි වෙවි එහෙම එන එක එකම මේ අපව එක දිගටම සිත් වෙනවා ස්වාමීන් වහන්සේ. මූල කර්ම හුස්ම රැල්ලත් එහෙම අරගෙන දාලා හුස්ම රැල්ලටත් වැටෙනවා. වේදනාවක් වෙනවා. ඒ කියන්නේ කයේ රස්නය හිදු ඒ හිදුම දිහා බලන් ඉන්නත් පුළුවන් ස්වාමී. ඒ වේදනාව දිහා බලන් ඉන්නත් පුළුවන්. නින්ද කියන්නේ ස්වාමීන් වහන්සේ නින්ද යන එක අද අද අල්ලගත්තේ ස්වාමීන් වහන්සේ ඉඳ ගන්නකොටම හැම ගොඩක් සැරයක් එහෙම නින්ද ගියා. ඉඳ ගන්න ඊට පස්සේ මම ඒක ඇල්ලුවේ ස්වාමීන් වහන්සේ 100න් ඇල්ලුවේ මට තේරෙන්නේ නැති මම හිතන්නේ නැති මොනදෝ චූටි සිතුවිලි පොඩි දෙයකට එහෙමම නිින්ද යනවා. අය නැගිටිනවා. ඒකම තමයි සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ අතර ඊට පස්සේ ඒක දිහා හොඳින් බැලුවාම තමයි මම ඒක අල්ලගත්තේ යාන්තම් එන සිතුවිල්ලක් මොකද්ද චූටි එකක් ඒක හරීම ඉස්සරව ගැන මේ ඕලාරිකව නෙමෙන්නේ බොහොම සිවුම්ව හිතාගන්නත් බෑ ඒක අල්ලගත්තා මම අද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ හුස්ම රටට වටනවා ආයෙ කයේ වේදනාව එක මම තව ඒක ප්‍රගුණ කරන්න ඕනේ කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ inner thoughts කියලා කියන්නේ ගැද ගැම්මකට නැති හිතවිලි රාශියක් තමයි හිත කියලා කියන්නේ. හිතකට හිතවිලි නැතුව ඉන්න බෑ. ඒ නිසා අපිට තේරෙන්නේ නැතුනට උදේ ඉඳලා හැන්ද වෙනකන් මුහුණක් තියනවා නම් රැළ ගහනවා වගේ රැළ ගහ ගහ රැළ ගහ ගහ තියෙනවා. මේක හීනයක් සහ අඩ අඩ හීන අවස්ථාවක්. නින්දට වැටෙනකොට අඩ නින්ද ඉන්නවයි කියලා කියන්නේ ඒකයි. යාට බාහිරෙන් කරදරයක් නැවොත් එහෙම හිඳට වැටෙනවා. බාධාවක් නොවුනොත් හීනෙකට යනවා. බාධා වුනොත් නැගිටලා තමයි තේරෙනවා අංජබජාත්. කරකොලතියර වගේ තේරෙනවා කියලා. දැන් ඒකයි මේකේ තියෙන වෙනස. දැන් අපි සතියෙන් ඉන්නකොටම තේරෙනවා මේ හිතේ අකායි කම්මලක්. අපි දැනගෙන නොහිටියොත් මේක කවුදෝ වෛශ්‍යාගාරයකට පාවිච්චි කරනවා. මේක ගුබ්බෑමකට පාවිච්චි කරනවා. උද්දට දැනගෙන ටෝච් එකක් ගහන බලන්න හිටියොත් අඩු ගන්න ටෝච් එක දිහා එළිය දිහා බලන්න ඕනේ. නැත්නම් මේක තන්නේ කර ගුබ්බෑම. එහෙම නැත්නම් වෛශ්‍යාගාරයක්. ඉතින් මේකට තමයි මම කිය කිය ඉන්නේ මේ. ඒක අදින්නෙම කක්කාවට. මුදේටම ටෝච් එක ගහගෙන හිටියොත් ඩ්‍රැකියුලා ආලෝකයට බයයි වගේ සතියෙන් හිටියොත් නෑ. නැත්තම් උතන් තමයි. ඉතින් ඒක අල්ලන්න හිතාමතා කරන අපි චේතනාපූර්වක කාය කර්ම වචී කර්ම මනෝ කර්ම අස් කරලා මේ දිහා බලනකොට පේනවා මේ කාගේ දෝ න්‍යායපත්‍යක් අනුව ක්‍රියාත්මක කරන අපේ යන්ත්‍රයේ ಜಾතිය බෝ කිරීමට නිතරම පාවිච්චි කරන අම්මන බූවල්ලෙක් ඇතුළටලා ඉන්නේ. ඕක දැක්කොත් දුවන්න පටන් ගන්නේ කියලා තියෙනවා පෙරේතෙක් දැක්කයි කියලා. ඇතුලේ ඉන්නේ අමුම අමුම භූතයෙක්, අමුම පෙරේතෙක්, අමුම ගහලෙක්, අමුම වසලෙක් ඇතුළටලා ඉන්නේ. මේක තමයි අපි වසං කරගෙන මේ සදාචාරකින් මූණ ඔප්පමට්ටම් කරගෙන ශිෂ්ටාචාර වෙන්න හදලා ලස්සන වචන කතා කර කර ලස්සන හැසිරීම් පෙන්න පෙන්න මේ තුවාලේ වහ ගන්න දඟලට දඟලිලා. ඉතින් ඔක්කොමලා කරන්නේ එකමයි. නමුත් භාවනා කරන එක්කන තේරුම් අරගන්න හදනවා. හිතාමතා කරන දේවල් ඒකට හරි අමාරුයි. අපි කාය වචී සංවරය කියලා කියනවා. ඒකවත් බෑද? අපි ගත්ත සිල්පදේවත් රැක ගන්න බැරි තරම් අපිට කාය වචන දෙක හසුරවන්න බෑ. ඊට පස්සේ තමයි යටමට බඳලා හිත තියෙන්නේ. ඒකෙත් හිතලා කරන දේ සහ හිතිලා කරන දේ කියලා දෙකක් තියෙනවා. සසංකාරික අසංකාරික ભેදේ. ඔක ඇත්තටම අභිධර්මයේ බෙදන්න ගියාට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කෝ ඔතනින් තමයි අපිට වැරදිච්ච තැන. ඕම බෙදන්න බැරි තරම් සියු. හිතලා කරනවද හිතෙනවද හිතනවද කියලා. අපිට තියෙනවා හැබැයි පරිණාමයේ විච සුවිශේෂී අවස්ථාවක් මේක පිටින් ඉඳලා බලන්න පුළුවන්. මේක මම හිතුවද නැත්නම් මට හිතුණද කියලා. ඒක පිළිබඳ විනිශ්චයකට ගියොත් නම් පැරදිලා. මම හිතුවා මට හිතුණා කියලා කවදාකවත් විනිශ්චය කරන්න බෑ මේ දෙක අතර අපි පුදුමාකාර පක්ෂග්‍රාහී හොරාගැම්මෙන් පේනහනේ හිතවිලි රටාවක් තියෙනවා. පෙන්නලා දෙන්න ඕනේ 99කටත් වැඩිය හිතවිලි හිතෙන දේවල්. පොඩ්ඩක් තියෙනවා හිතන දේවල්. ඒක නිසා හොඳම වෙලේ තමයි නිරීක්ෂණය මට්ටමින් නැතර කරන බලාන හිටියොත් එයාට තේරෙන්න පටන් ගන්න මේ අනාත්මයි කියලා කියන්නේ මේ එකකටවත් න්‍යාය පත්‍රයක් නැහැ. මේ එකකටවත් ಜಾතිය බෝ කිරීමෙන් එහා කිසිම සදාචාරාත්මක වගවීමක් නැහැ. මේ ಜಾතිය බෝ කිරීම සඳහා කරන ප්‍රෝඩාව තමයි මේ යන්නේ. ඒක නිසා මේක දිහා බලනකොට පේනවා කොච්චර අසික්කිතේද ඇතුලේ ඉන්නේ කියලා. කොච්චර ගහලයේද මේක ඇතුලේ ඉන්නේ. කොච්චර වසලයේක්ද මේක ඇතුලේ ඉන්නේ. ඉතින් මෙයා පිළිබඳ චරිත සාහිතික Taman දී ගන්නවයි කියලා කියන්නේ මෙයාට ආහාර දීමක්, මෙයාට පොහොර දීමක්. ඒ නිසා අපි බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම කාය කර්ම නතර කරපුවාම, වචී කර්ම නතර කරපුවාම, මනෝ කර්ම නතර කරපුවාම මෙන්න එළියට එන වමනේ. මෙන්නට එළියට එන අසුචිය. මෙන්න එළියට එන පුරුව. ඉතින් බුදුරජාණන් කියනවා ඕක තමයි ඔබ සංසාරයෙන් සංසාරට ඉතාම වටිනා දේ විදිහට අරගෙන ගියේ. ගියාත්මෙන් අතාරන කොටත් ওই ටික අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකෙදිත් ඔබට කොච්චර වයසට ගියත් ඔය පොදිය තමයි ඇතුලේ තියෙන්නේ. ඔක දකින්නයි කියන්නේ ඒකට ආහාර නැතුව යෑමක්. ඒක දකින්නයි කියලා කියන්නේ ඒකට පොහොර නැතුව යෑමක්. නමුත් දැකලා බිහිම බලාන ඉන්න පුළුවන් වීරත්වයක් අපේ මනසේ නැහැ. ඒකේ තරම්ම අපුල දෙයක්. ඒකට කවදාකවත් මේක මම කියන්න මේක මගේ කියන්න මගේ ආත්මය කියන්න මොනම කෙනෙකුටවත් බෑ ඒක හෙළුවෙන් බැලුවොත් අපි වෙලා තියෙන එක වහගෙන ආලවට්ටම් දාගෙන රූපලාවන්‍ය කරගෙන සදාචාරවාදී දාගෙන ඒකට එළියට එන්න දෙන්නේ ඇත්තටම ඒක එළියට ආවොත් පිස්සුන වැටි ඉන්නෙත් නැහැ නිසා කියන එක එළියට එන්න ඕන භාවනා මධ්‍යස්ථානයකදී. ඒක එළියට එන්න ඕන සිල් රැක්කට පස්සේ. ඒක එළියට එන්න ඕන එකට ලෑස්තිලා ගියාට පස්සේ. ඒක එළියට එන්න ඕන සද්ධාවෙන් බුදු කෙනෙක් වගේ කෙලෙස් නැති කෙනෙක් ගාව ඉදිරි ඉදිරියට ඉඳගෙන නැත්තම් මේ කෙලෙස් හරීම චාපලයි. ඒ නිසා මේ inner thoughts එහෙම නැත්නම් ඒ කමකට නැති හිතවිලි දැකගත්ත දවසේ තේනවා මේවා එකකටවත් න්‍යාය පත්‍රයක් නැහැ කොටිම කියනවා මේ එකකවත් මේ හිතන්නගේ මම හිතනවා කියලා හිතන කෙනාගේ සුභ සිද්ධිය සඳහා නෙවෙයි මේ හිතවිලිය අනිවාර්යයෙන් මානසික රෝග සඳහා කායික රෝග සඳහා මේක යටදීදී අපි මොන ප්‍රතිකර්ම කරත් හොරි රෝග හැදිච්ච කෙනෙකුට ආයිත්තන් දාලා සරසනවා වගේ මේක මතු කරගන්නත් බෑ. මේක මතු කරන්න ඕනේ රෑ මද්දාහනේ තමයි තොවිලේ නටලා සීරි මැෂිනා ගෙන්නන්නේ. අනික ඔක්කොම පුංචි පුංචි මැෂින්ලට දොළපි දෙන්නේ දීලා තමයි වරෙන් මචං කියලා කතා කරගන්නේ පාන්දරට. එතකොට ඉතින් තොලි තොවිල් බලන කට්ටිය බුදි. ඒ නිසා මේක දැක්කනම් මේ මේ නාඩගම පිටිපස්සේ තියෙන නාඩගම තේරෙනවා බුදුරජාණන්සේ කියන්නේ සබ්බේ පුතුජන උම්මත්තකා කියලා කියන්නේ ඔය එකකවත් කොඳු වැටපලක් නැහැ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ තියෙන්නේ ඇබ්බැහියක් එහෙම නැත්නම් රුචි අරුචිකම් පද්ධතියක් පෞරුෂත්වයක් ඒකවත් Tamange හිත සෝපිනිස නැහැ අත්තායි අත්නෝනත් අත්තායි අත්නෝනත්ති කුතෝ පුත්තා කුතෝ දන උඹට උඹවත් නැතිකොල මොන දරුවද මොන වස්තුවද කියලා බුදුරජාණන්සේ කතා කරනවා මේක තමයි ඇතුලේ තියෙන ආහාර පද්ධතිය නැත්නම් පුරුව සැරව ගෙඩියක තියෙන පුරුව වගේ පිළිකාවක තියෙන මදේ වගේ මේක තමයි තියෙන්නේ මේක අපි භාවනා යෝගාවචර වශයෙන් අපි කරන්නේ එලි දක්වනවා. බුදුහාමුදුරුවෝ මැදට එනවා එතකොට අපි එලි දක්වන්නේ කිසිම අපි මේ සදාචාරයට නොසලකා නෙවෙයි සීලක පිළිහිටලා භාවනා කමටහන් සුද්ධ කරනකොට කෙලින්ම මෙන්න මෙහෙම එකක් දැක්කයි කියලා ප්‍රසිද්ධ කරනකොට ඒ කක්කාව බිම දාපු බිමට තමයි සුද්ධ භූමිය කියලා කියන්නේ. අර හිතේ තියෙන කක්කා එළියට ගියා නම් ඒක සුද්ධ භූමියක් වාටපත් වෙනවා. එහෙම නැතුව මේ බුද්ධ ගයාව සුද්ධ බුද්ධ භූමියයි ජේතවනාරාමේ හරි මේ නෙවෙයි. ඒවා අමු සෝබන ස්ථාන. අද බුදුජානනාංශික සුද්ධ භූමිය බවටපත් කරලා කෙලෙස් වමාරලා. කෙලෙස් වමාරුවට පස්සේ බුදුන් කියන මෙතෙන් ගිහිල්ලා බලපන් බොරු කරන්න බෑ එතෙන් ගියාම. මෙතනයි මම කෙලෙස් වමාරපු තැන. ඉතින් ඒක පේනකොට ඒකට මූණ දෙන කෙනාට තමයි යෝගාවචර කියන්නේ. උන්ක දෙනකොට දරන්න බෑ. මොකද එනකොට ඒක බලන්න බෑ බලන්න බැරි තරම් ඒක පල් වෙච්ච කුණු වෙච්ච හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ කොට දානවා ඉතින් ඒකේ තියෙන වංචනික ගති චපල ගති දිහා බලාගෙන තවදුරටත් කායික ක්‍රියා නොකර ඉන්නවා කියන එක වචනෙන් කතා නොකර ඉන්නවයි කියන එක හිතුවේ නොනගා ඒක දිහා බලා ඉන්නවයි කියන එකට තපස් එහෙම නැත්නම් සබ්බක්මචාරී භ්‍රක්‍මචාරී කියලා කියනවා නොසලෙන මනසකින් මේ මේක දිහා බලාගෙන ඉන්නවා මේක මම නෙවෙයි මේ හේතුඵල ධර්මයක් යනවා මම දන්නේ මම ඕනට වැඩිය කතා කරනවාද කියලා නැත්නම් මං කියන්නේ දෙක වෙනවද කක්කා කක්කා ඕක කොච්චර සුද්ධ කරත් ඕ කොච්චර හේදුවත් අසුචි වල මැණික් හම්බෙයි කියලා හිතනවා මිරිකල මිරිකල මිරිකල මිරිකල බලපුවා කවුරු හරි බුද්දලා තියෙනවද දන්නේ නැහැ මේ මුතු බෙල්ලෝ මිරිකලා මැණික් කර මුතු ගන්න උත්සාහ කළා තියෙනවද? කළා නැති ඇති. අම්මුම අමු වස ගඳයි. මුතු බෙල්ල 100ක් මිරිකුවත් මුතු බැටයක් හම්බ වෙන්නේ නැහැ. ඇඟ මුළු අසං ගඳයි. ඇඳගෙන ඉන්න රෙදිත් ගඳයි. අහල පහල කියනවා. ඒතර මුතු ඇටයක් පළඳන් තියෙන උමුණට අර අසුචි මිරිකනවනේ. මුතු බෙල්ල කුණු උනාට පස්සේ තන්නේ කර අසුචි ගඳයි. මිනිස්සු මිරිකනවා. පරිදි පාංගකට දාලා මිරිකලා මිරිකලා බලනවා ඇටයක් අහුවේද කියලා. ඊගායකත් මෙරිකල මෙරිකල බලන මුතු මුතු වෙල්ල ප්‍රතිකසනා වගේ මේක ඇතුළට ගිහිල්ලා බලනකොට ඒකේ ලස්සනම දේ තමයි දෙන්නේගේ කිසිම වෙනසක් නැහැ මේකක් ආයි. ඥාන පිරිමි කියලා, වයසක මහලු කියලා, පැවිදි පැවිදි කියලා මොකුත් නැහැ. අනේ කක්කාව දිහා බලලා මුණ දෙන්න පුළුවන් කෙනාට තමයි ඔන්න නියම බුද්ධ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වසන් ගන්න නැතුව මේ ඇත්ත ඇති හැටිය දැකලා මුහුණ දෙනවා කියන එක බැලුව බැලමට ඒක එච්චරම අපහසු නෑ අපහසු නැති වෙන්නේ ක්‍රමිකව ගියොත් තමයි නැත්තම් හරිම අමාරුයි ඒක තද මානසික පීඩාවකට හේතු වෙනවා කොයිම වෙලාවකවත් මේ හිතේ කෙලෙස් වලින් අඩුවක් නෑ වැඩිම ගෙත්තම් ගොතනවා වගේ ගැට ගහගෙන ගැට ගහගෙන ගැට ගහගෙන ගැට ගහගෙන යනවා. හරියටම ටෝච් එක ගහලා දැන් මම දැන් මෙතන කියලා ඒ සතිය පිහිටපු වෙලාවට විතරක් ඒ ක්‍රියාවලිය පොඩ්ඩකට නතර නතර කරපු ගමන් අත අතාරපු ගමන් ආයෙ පටන් ගන්නවා. ඒක නිසා අපි භාවනා නොකර ඒ ගත කරන ජීවිතයක් කියලා කියන්නේ මොනතරම් අනාථ අසරණ අවස්ථාවක්ද කියලා තේරෙන නිසාම භාවනා දීක තේරෙනවා සමහරු භාවනා කරන්න කැමති නැහැ. සත්‍ය දකින්න කැමති නැති නිසා. හොඳයි අපි පැයක වෙලාවක් අරගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේ තව සක්මනේදී මට දැනුන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් මට වෙන සිතිවිලි ඕන දෙයක් හිතලා ඒක එකපාරටම ඒ යන සක්මනට ගන්න පුළුවන් හිත. ඒ කියන්නේ ඕන සද්දයක් හරි මොන හරි දෙයක් තිබ්බත් ස්වාමීන් වහන්සේ එකපාරට එතනටම ගන්න පුළුවන්. ඒ කියන්නේ පාදයට ඒ මොන හරි එතනට ගන්න පුළුවන් වගේ දැවුණා ස්වාමීන් වහන්සේ එහෙම සක්මනේ. ඕන සද්දයක්ද ඕන සිතවිල්ලක් ආවත් ආපහු එතනට මෙන්න පුළුවන්. අපිට ලැබිලා තියෙන අතවාසිය එච්චර ඕනම කෙනෙක් කියලා සෝදායි. ඕනම කෙනෙක් ඕන දෙයක් කරපු දාවයි. පොල් ගෙඩියක් වතුර දාපම ලැබු පැත්ත උඩට එනවා. ඒක පොල් ගෙඩිය ගුණයක්. මණිකක් කරගත්තාම මේ කාන්දම් කැලලා තිබ්බාම උතුරට හැරෙනවා. ඒක ඒකේ හැටියක්. කවුරු කොච්චර හෙල්ලුවත් ඉවර වෙන්නේ උතුරට හැරලා ගන්න. පොල් ගෙඩියක් වතුරට දාපු ගමන් ලව් පැත්ත උඩට එනවා. ඒක පොල් ගෙඩිය විශේෂ බුදු වෙලා පොල් ගෙඩිය බුදු වෙලා නෙවෙයි. ඒක හැදිලා තියෙන්නේ එහෙමයි. අපේ හිතත් මේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වීම අනුව තමයි අපි මේ ජීවිතේ මල් විහිම්පල් කියලා කියන්නේ. දාගෙන ඉතින් ගැන පොත් ලියනවා, කතා කරනවා, නව කතා ලියනවා, ටෙලිවිෂන් ඩ්‍රාමා හදනවා. ඒක ලියවලා අනික් කට්ටියගෙත් ගානවා වට ඉඳලා උදේ ඉඳලා හැන්ද වෙනකන්. මෙන්න මමයි මම ගාගත්තේ උඹත් එහෙම ගාගනින් කියලා. ඔය ජීතේ ස්වභාවය තමයි දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන්. නැත්නම් ඒකට සමාදන් වෙලා ඒක පිළිගන්න ගන්න අපි අවුරුදු කීයක් භාවනා කරන්න වේද? කොච්චර පොත් කියවන්න වේද? කොච්චර ලැජ්ජාවටපත් වෙන්න වේද? කොච්චරක් අඛණ්ඩ අභ්‍යාස කරන්න වේද කියනකොට තේරෙන හැබැයි තේින් තොරව කරන්න බෑ මේක. කරලා කරලා කරලා කරලා තමයි අපි මෙතෙන් දෙන්නේ. ඉතින් අපි ඒක අගේ කරන්න දන්නවනේ ලොකු සතුටක් ඇති වෙනවා. මට දැන් ඕන කෙනෙක් මාව කෙලසන්න පුළුවන්. නමුත් මට නැවතම අත දැන් මෙතන තන්ට එන්න සක්මන් දෙන්න තියෙන හැකියාව වළක්වන්න මොනම జగතෙකුටවත් බෑ. අභියෝග කරත හැකි ඕන කෙනෙකුට උඹට පුළුවන් නම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක පුළුවන් නම් වළක්වපන් කියලා මායයටවත් බෑ. ඒක තමයි බුදුරජාණන්සේ ඔළුවට කරසේ කරකවනවා ඒ කරකොල කියන්නේ මනුස්සයාට හම්බෙන මූලික අයිතිවාසිකම තමයි අම්මා මලත් ගෙට ගිනි ගත්තත් දරුවෝ මැරුණත් මම දැන් මෙතන කියන තැනට එන්න පුළුවන් නම් මොකද්ද වෙලා තියෙන්නේ? මොනවද අපිට කරන්න බැරි? ඉතින් ඒක සමාදන් වෙන්න පුරුෂ ධම්ම සාර්ථි ගුණය හරහා බුදුහාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න ඕනේ. ඒව මේ භාවනා කරනකොට කියවෙන වචන තමයි ඔය. හිත යනවා. නමුත් ගියාට මට මාගේ ආනපානට එන්න පුළුවන්. නැත්නම් සක්මන්ට එන්න පුළුවන්. නැත්නම් මම කරන කියන වැඩකට කවුරු හරි අතුරු අන්තර කරනවා. එයා යොරෙච්ච ගමන් මට කරදරයක් නැතුව තිබුණ තැනල කරගෙන යන්න පුළුවන්. ඒව න්‍යාය ධර්මනේ. ගඟ කොච්චර හරස් බැඳලා පල්ලෙහාට ගලනවා. පොල් ගෙඩිය කොච්චර කරකවලා තෑරියත් ලැබු පැත්ත උඩට එනවා. කාන්දම් කැල කොච්චර ඇඹරුවත් උතුරට අදිනවා. ආන්නේ වගේ හිතේ ප්‍රകൃතිය ඉඳ දෙන්නේ නැත්නම් අපි මේ හිත මේ එක එක මතිමතාන්තර වලින් අවුල් කරලා තියෙනවා. ඒක අවුල් අයින් කිරීම තමයි අපි ශික්ෂණේ මාර්ගයේ ටික ටික ටික ටික කරන්නේ ඒක ඇඟෙන් ඇටයක් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයකට අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද? හොඳයි හොඳයි. ආනාපාන සතිය වැඩිීමේදී නාසිකාග්‍රය අගට හුස්ම ඉහළ පහළ ගැනීම ඊ타මාත්ම සිහි කල්පනාවෙන් යුක්තව සිදුවන අවස්ථාවක දැඩි ආලෝක කදම්බයක් ඇවිදි එනවා වගේ දැනුණා. ඒ කියන්නේ එතනදී මම ඊටමත් ප්‍රීතිමත් ස්වභාවයකින් හිටියා. ඉන් අනතුරුව භාවනා වඩන ඊගාව අවස්ථාවේදීත් ඒ ඒ ඒ සිතේ සතුටින් ඒ විදිහට ඒ ආලෝක කදම්බයත් සමග සිටීමේ හැකියාව ලැබුණා. ඉන් අනතුරුව භාවනා වඩන සෑම අවස්ථාවකදීම මම අර ඉස්සෙල්ලා ලැබිච්ච සිතේ ප්‍රීතිය හොයාගෙන ගියා. එතකොට සිතේ විවිධාකාර හැලහැප්පීම් ආවා විවිධ සිතිවිලි ආවා. එතනින් පස්සේ සිත සමාධිගත කරගන්න පසු අවස්ථාවක නොහැකි වුණා. මේ සම්බන්ධයෙන් මට සුදුසු උපදෙස් උපදෙසක් ලබා දෙන්න නිසා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම හිතන්නේ උත්තරේ දැනගෙන කතා කරන්න කියලා. මොකද Taman හිතන්නේ මොකද්ද මේ මේ මේ වෙච්ච මාරිකම මේ මෝඩකම මොකක් කියලාද හිතන්නේ? Tamanගේ වැරද්ද කොහොමද ප්‍රමාණ කරන්නේ? මේ දේ මම කරපු නිසායි මට මේ දේ වුනේ කියලා මොකද්ද Taman හිතන්නේ? මේ ප්‍රීතිමත් ස්වභාවයේ පසුපස යෑම. ඈ වෙයි තියෙන්නේ මගෙන් ගන්න මොනවද? ඩයබටික් තියෙන එකේ තීන එකක් එක තේබි වෙන ගමන් අනේ ස්වාමීන් වහන්සේ මන්ට උත්තරයක් දෙන්නකෝ මේ දීවැඩියාව නතර කරන්න කියලා කියනකොට කන හරහා දෙකක් ගහන්න ඕන තේ කල්ලා වීසි වෙන්න. තෝ දන්නවා තොට දීවැඩියා තියෙන තෝ දීනි කන්නේ. ප්‍රෙෂර් එක තියෙන එකේ ගිහලා බොහොම ආසාවෙන් තෙල් කෑමක් කනවා. කියන අනේ ස්වාමීන්ට වඳින්නම් බුදු වෙයි ඔබ වහන්සේට ඕනේ ඉද්ධිපත ප්‍රාත්‍යහාරය ලැබෙන්න ඕනේ අනේ ස්වාමීන්ට ප්‍රෙෂර් එක බස්සලා දෙන්නෝ කියනවා මේ බැදපු අයිස් මේ මේ ඉස්සෝ කකා ඉතින් මොකද්ද කරන්න කියන්නේ මම සෙනග ඉස්සරහ ගැහුවට තරහ වෙන්න එපා ඒ හැටි එතකොට එතකොට සමන්හන්ස එතනදී කොහොමද ඒක අනිත්‍ය ස්වභාවයට හරව ගන්න. මොකක්වත් එපා ඔය තියෙන මෝඩකම නොකර හිටපුවම හරි තවත් කක්ක ගා ගන්න හදන ඔය තිබුණ එක වෙනුවට තව එකක් දාන්න හදනවා. දැන් ඉස්සෙල්ලා ප්‍රීජිට පිටිපස්සේ ගිහිල්ලා දැන් අනාගත. ඊට පස්සේ දැන් ඔකට අනිත්‍යර දාන්නේ කොහොමද කියලා. අපේ හිත ගොඩ පෙරකෝ දෝරු කන්දේ එකක් යනකොට එකක්. ඒ ඔක්කොම මාර පාක්ෂික දේවල් ඔක්කොම කැලේස්. නික්කන් ඉන්න එකයි තියෙන්නේ. මට එදා ප්‍රීතිය පහළ වුණා සතුට ඇති වුණා දැන් ප්‍රීතිය පහළ ප්‍රීතිය පහළ නොවි සතුට ඉල්ලනවා මම දන්නවා ඒක එච්චරයි. ඔක අනිත්‍ය කියන්නේ කිව්වම මම අරකට තව පොර වැටෙනවා. නිසා මේ අකිරියෙන් කරන්න තියෙන ගොඩක් වැඩ කරන්න තියෙන අකිරියෙන් අපිට මාට මට තේරිලා තියෙන අපිට හම්බෙන හැම පහසුකමක්ම කරදරයක් කරගන්නවා හැම තොරතුරක්ම කරදරයක් කරගන්නවා හැම සහායකයෙක්ම කරදර කරගන්නවා අපි මේක තමයි මෝඩකම කියන්නේ මේ ලැබුණේ වාසනාවක් මේ ලැබුණේ ඉදිරි ගමනට පහසුවක් කියන එක නෙමෙයි තියෙන්නේ. හම්බෙන හම්බෙන හැම දෙයක්ම අවුලකටපත් කරගන්න. සංකීර්ණ භාවයටපත් කරගන්න. ඉතින් මේ මනසට දැයක්ක් දෙනවා කියලා කියන්නේ මහානායක්, කරදරයක්. මේ මනසට දැනුමක් දෙනවා කියලා කියන්නේ කරදරයක්. තොරතුරක් දෙනවා කියන්නේ කරදරයක්. ඒ මොකද හැම එකම කොහලකටපත් කරගන්න. ඉතින් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි දරුවන්ට දෙන හැම ඉගැන්වීමකින්ම සහායකින්ම උන්නරක් කරනවා. අපිත් එක වැඩ කරන කාට හරි උදව්වක් කරුවොත් ඌ අත කනවා. හැබැයි අත අත දීපු නැති කෙනෙකුට කවදාකවත් අත කවුරු අත කන්නේ නැහැ. ඉතින් ඒක කවුද 150ක් ඉතින් මම වැරදි කරේ? ඕනම කෙනෙක් කවුරු හරි කියන්න බෑනේ එහෙම නොවිලා ඉන්න නොවිච්ච කෙනෙක් අත උසලා කියන්න බෑ. අපි නොදන්නා නන්නාඳුන කෙනෙක් අපිට කරදර කරලා තියෙනවා කියන්නේ. අපි වට කියන්නේ ආදිශය නතුරු. උදව්වක් කරව එකමයි කන්නේ. ඉතින් ඒකට අපිට කියන්න තියෙන උගේ වැරද්ද නෙවෙයි. මම මිනිස්සයා දන්නේ නැතුව දියේ යන දණ්ඩට පිටක් වුණත් කිසි විට දුදනන් හඩ පිට නොව යන වග හැබෑවිය මට කියලා ඒ පිහියෙන් හැන ගැනීමක් නැති. ඒ නිසා අපිට හම්බෙන හැම ප්‍රීතියක්ම හැම ආලෝකයක්ම හැම අරමුණ ඉදිරිපත් වීමක්ම අපිට අන්තිමට අරියාදුවට හිටනවා. ණයට නැබේ එහෙමම නැහැ. එහෙම විය යුතු නැහැ. අපි මේ සාකච්ඡා කරන්නේ එහෙම විය යුතු නැති බව පෙන්වන්න. මිසරාට මට ප්‍රීතිය නැති වෙයි. නැත්තම් ආලෝකේ නැති වෙයි. හැබැයි ප්‍රීතිය වේවා ආලෝක වේවා කියන හිතවිල්ලෙයි ඒක තමයි මට තියෙන කොක්ක. ඒක ඉතින් කාටවත් කියාපාල වැඩක් නෑ. මම මේක එනකොටම පසුබිමක් රහිතව මේක ඇවිල්ලා මට කරදර කරන හැටි දැක්කනම් බුදුහාමුදුරුවෝ තියෙනවා ධර්මෙත් තියෙන ඔක්කොම එතන තියෙනවා. ඒ නිසා මේක මම හිතනවා හොඳ මේ වගකීමෙන් කරන ප්‍රකාශනයක් වගකීමෙන් තමයි කටයුතු කරන්න. අදිසි වෙන්නම් එපා. මේ වැඩේදී අදිසි වෙන්න එපා. බොහොම හිමීට තමයි අපි මේවත් එක තරන්දලා මේවත් එක හිට්ටු කරලා ටික ටික ටික ටික වාසියට හරව ගන්න ඕනේ Tamange පැත්තට අරියාතුර හිටින්න දෙන්නේ නැතුව. තේරෙනවද? උත්සාහයක් ගමු. මේ මම මෙහෙම කතා කරන තරහ යන්නේ නැහැ නේ. ඔව්නේ. තරහ යනවා ඉතින් ඒක සෝරි කියලා තමයි කියන්නේ. පිසිදු වේවා සමිනහස. අවසරයි මේ අපිට භාවනා කරනකොට යම් යම් බාධා හෝ මොනියම් හරි ප්‍රශ්න මතුවාම අපි ඒක නැති කරගන්න අනිච්ඡා කීමෙන් පුළුවන්ද? ඒ පිළිබඳව අනිත්‍යයට ලක් කිරීමෙන් අපිට ඒක නිවා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි මොකද්ද ඒකට කරන්නට උවමනා කරන්නේ? මේකට කියන්න ඕනේ අනිත්‍ය කියලා වැඩ කරන හිත් දෙකක් තියෙනවා. එකක් ප්‍රත්‍යක්ෂය හරහා අනිත්‍ය මෙනෙහිවි. අනිත්‍ය දැනීම. ඒකට අනුව භවනා කිරීම කියන අනිච්ඡානුපස්සන අනිත්‍ය අනුව. ඉසල අනිත්‍ය බව පෙන්ලා යනවා භවනා කරනවා. එහෙම නැතුව පේන දේ නොදකින් කියන වෙනුවට අනිච්ඡං කියනවා. ඒක ද්වේෂින් කියන්නේ. දැන් කවුරු හරි මේ ඉස්සරහින් ඉඳගෙන ඉන්නවා අනිචං අනිචං අනිචං අනිචං අනිචං නදකින් නදකින් නදකින් නදකින් නද එච්චරයි. ඉතින් ඒ ගැන තද ද්වේෂයක් තියෙනවා. කෙලින්ම ඵලයන් කියන්නත් බෑ. ඒ නිසා පීයෙන් යන ගන්නවා වගේ අනිච්චං අනිච්චං අනිච්චං කියලා. ඒක තනිකර ද්වේෂයෙන් යන්නේ. ඉතින් අර මේක යන්නේ ඥානපදනමෙන් ප්‍රත්‍යක්ෂ මුල් කරගෙන අනිච්චය දැකලා අනිත්‍ය අනුය අනුපස්සනාවද නැත්නම් මේ නොදකින් නොදකින් කියන එක වෙනකොට අනිත්‍ය දානද කියන එක අද බෞද්ධයෝන් කාලා තියෙන කෑමන දිහා බලනකොට හොදලා ගොන්න බැරි එකක් ආවත් තියෙනවා. අපි කොහොමද ඒක තේරුම් ගන්නේ? දැන් අපි වේදනාව ඇත්තටම තේරුම් ගන්න බෑ. Tamanට තේරුම් ගන්න පුළුවන් මෙච්චර භයානක මේ සංසාරේ මෙච්චරයි ගැඹුරුයි මේක. අපි කාට හරි කාට හරි බනින්න ඕනේ නම් ඒ වෙනුවට ලස්සන වචන ටිකක් දාලා කිලින් කතා නොකර කටයුතු කිරීම අපි සભ્યත්වයේ කරගෙන තියෙන්නේ. අතිශෝක්තිය කරගෙන තියෙන සාහිත්‍ය සම්මාන දෙන ලෝකයක් මේක. තෑගි දෙන ලෝකයක්. ඉතින් කොහොමද ඔප්පු කරන්නේ? තන්නේ කර චාටෝ යන්නේ ජනමාධ්‍ය හරහා. ඒක නිසා දැන් මම කතා කරනකොට මේ කතා කරන දේ පිරිසට මොනවද sannivedane වෙන්නේ මට මොකද වෙන්නේ මම මේ මොකද්ද මේ වෙන්නේ කියන එක වගේ දැනගන්න බලන කොච්චර සංකීර්ණද කියලා අපි ඒතියෙදි කොච්චර කතා කරනවා ඒකට ඒ හරහා කොච්චරක් පටලැවිලි වෙයිද ඉතින් අපේ දැන් අපේ මැරිච්ච අම්මා වගේ කෙනෙක් ඉඳලා උන්දට පුළුවන්කමක් තිබුණා නම් දෙකේ පන්තියට ගිහිල්ලා තිබුණේ අනිච්චං අනිච්චං කියලා බාහනකට උන්ද හිතන්නේ අම්මෝ මට දැන් ත්‍රිලක්ෂණ අවබෝධ වුණා කියලා බුදුම සතුටක් ඒ මෝඩකමට හරි මොකට හරි අම්මට හැබැයි ඒක ඒ ලනුව දීලා තිබුණේ නැහැ කවුරක්වත්. උන්ද ওই බුද්ධානුසති බාහන කරලා ඉඳලා මැල්ල ගියා. දැන් හුඟ දෙනෙක් හිතන්නේ මට කෙලින්ම පංචස්කන්ධේ වැටෙනවා. මට කෙලින්ම අනිච්චං දුක්ඛං වැටෙනවා. ඉතින් නමුත් නිවන් දැකලා නැහැ නිවන් දැකලා නැහැ. එතකොට සාරිපුත්තු සාංශි ගාවට ගිහිල්ලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියවා ස්වාමීන් වහන්සේට පුදුමාකාර වීරියක් නැති සමහර බුදුම ආලෝකයක් නේ මට තියෙන්නේ. ඒ වුණාට මට සැකයක් තියෙන තාම නිවන් දැක්ක නැත්තේ අයියා. ඊළඟට කියනවා උඹට වීරිය කියලා කියන උද්දච්චයට. උඹ චර්චුරු ගානේ සැකයට. උඹට තියෙන්නේ මාන්නේ. උඹ අකුසල් තුනක්, ಗುಣධර්ම තුනක් කියලා පටලවාගෙන ඉන්නවා. උඹට කොහේ නිවනක් කියලා. ඒක ගැන භාවනා කරපු ගමන් නිවන් දකින්න. ඒ ඒ කාරණා තුන කියනකොට උන්වහන්සේ කියලා ඒක ගැන කල්පනා කරලා නිවන් දකින්න. අකුසල් ධර්ම තුනක් උද්දච්ච වීර්ය කියලා අඳුරා ගන්න. සැකේ ප්‍රඥාව කියලා අඳුරා ගන්න. එතනින් ගියාම ටිකටම පවතින මාන්නයක් තියෙනවා. මට මේ මේ දේවල් තියෙනවා. ඉතින් කවදාකවත් නිවනට යන්න බෑ. ඉතින් ඒකට ඊට වැඩිය රත්තරන් මුද්දක් දාපන කියන අනින්න ඕනේ ටොක්ක්ක්. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් ඒකට හොඳයි. එතකටම අනුරුද්ධ ස්වාමීන් කියනවා. කියනවා කියන අනුරුද්ධ උඹට තියෙන උද්දච්චේ උඹට තියෙන සැකේ, උඹට තියෙන මාන්නේ ওই තුන උඹ වෙන මිනිහකට අඳුරකට තියෙන නිසා උඹට නිවනින් ඈතයි. මේක හරියට දැක්කොත් නීවරණ විදියට වෙස්මුණ ගලවලා ඉතින් ඒ දැක්කා ඒ වගේ මේක කියනකොට ඒක ඒක අහනකොට rahat වෙනවා. ඉතින් ගෙලියෙට ලඟ වෙනවා කියලා කියන්නේ වාසනාවකුත් තියෙනවා. හැබැයි ගෙලියෙසේ වෙස්මුණ ගලවලා වංචනිකව අතහැරලා යන්න ඕනේ. ඒකට අර Tamanට උපදෙස් දෙන කෙනා සහ උපදෙස් තමයි ලබා ගන්න යන කෙනත් එක්ක විශ්වාසයේ අදහන සුළු ගතිය ඒකෙන් අතර තියෙන තමන්ගේ පෞත්‍රිකත්වයේ පාවා නොදෙන විශ්වසනීය ගතිය ඒ හරහා එක්කෙනෙක්ගේ එක්කෙනෙකුට මේක යන්න පුළුවන් පොදුවේ අපිට කියන්න බෑ මේ අනිච්ච අනිච්චන් කියලා කියන භාවනාව ද්වේෂයට බරයි කිව්වම උගව දෙනෙක් මට බයි මට ඕක කිව්වෝ ඊට වැඩිය ගුණවත් සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ කොහොමද ඒකට අභියෝග කරන්නේ ඒ ස්වාමීන් වහන්සේත් එක්ක අපි මෙච්චර කල් භාවනා කරලා තියෙනවා කිසි මං කියනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත්‍ය જાති දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍යක්ෂය හරහා තේරෙන එක අනිත් එක ද්වේෂයෙන් එන එක. ද්වේෂයෙන් තියෙන එක ගමේ පොළේ කන්න පුළුවන්. ඕන සුපර් මාකට් එකක තියෙනවා ගිය ගාම ඕඩර් ඊමේල් එකක් වුණත් ගෙන්න ගන්න පුළුවන්. අර ඔරිජිනල් එක ගන්න බෑ. භාවනා කරලා කරලා මේ අත තියෙන තියෙන හැම එකම අනිත්‍යයි කියලා ඒක ගන්න බෑ. ඒකට පස්සේ ඒ අනු යන කල්පනාල කියන අනිච්චානුපස්සනා. ඒකට ප්‍රත්‍යක්ෂ මුල් කරගෙන. දෙවෙනි කියන්නේ වංචනික ධර්මයක් සහ චින්තාමය ඥාන මුල් කරගෙන. ඒක හරි අමාරුයි. ඒක අල්ලගත්තොත් හැබැයි මුළු මුළු බලන ඕනම කෙනෙක් ජෝකර් කෙනෙක්. හැමදේම තියෙන නාඩගමක්. හැමදේකම సౌందර්යයක් තියෙනවා. මේ අපි මේ පටලවාගෙන තියෙන පටලැවිලි. ඒවා මේ perversions. දැනට භාවනා උපදෙස් දෙන තැන් වලින් හම්බ වෙන්නේ මේ විදියට තමයි. සංවේදනා ඇති වුණා මේ අනිත්‍යයි කියලා බලන්න. ඊළඟ වේදනාව ඇති වුණා මේකත් අනිත්‍යයි කියලා බලලා තාරින්න. ඇතරල ඉදිරියට යන්න කියලා තමයි උපදෙස් ලැබෙන්නේ. ඒක ඒක ස්වාමීන් වහන්සේ බෞද්ධ භාවනා මධ්‍යස්ථාන වල විතරයි දෙන්නේ. අනිකුත් භාවනා මධ්‍යස්ථානයේ ලෝකේ තියෙනවා බෞද්ධ මධ්‍යස්ථාන ගානේ 130ක් 40ක් අබෞද්ධයවා තියෙනවා. ඒ වගේ කවදාකවත් ওই පිස්සු වචන පාවිච්චි කරන්නේ නැහැ. මේ මිනිසුන්ට ඒ ඒ ඒ පිස්සු හැදෙන්නේ නැහැ. ඔය අනිච්ච දුක්ඛං අනාත්ත කියලා තියෙන්නේ මේ වචන පටලවාගෙන එහෙම නැත්නම් කඩුව කිල්ල වගේ මූල ධර්ම පටලවාගත්ත බෞද්ධයෝ. ඒ කියන්නේ ඇටුවම් බහවෝ කරප්ට් වෙච්ච බෞද්ධයෝ ගා විතරයි තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේ විදිහට උපදෙස් දෙන්නේ. සාමාන්‍ය භාවනා ලෝකේ තියෙනවා. ගොඩාක් බෞද්ධ නොවන භාවනා මධ්‍යස්ථාන කවදාකවත් ඒ ඔය පිස්සුව වට්ටන්නේ. මේ කට්ටිය වෙන පිස්සුව වට්ටන්න බෑ. කට්ටිය ළඟ තියෙන වෙනම පිස්සු જાති එක්ක මන්ත්‍රයක් දෙනවා. එහෙම නැත්නම් මොකක් හරි එකක් දෙනවා. අපි එකේ දෙන්නේ අර වගේ හපලා දත ගැලවෙන જાති වචනයක් දීලා. එච ඌ ඒක කියවකේ ඉන්නකොට ඌ හිතනවා ගංජසුරුට්ටුවක් ගැහුවා. සූස්තියකට වැටිලා ඔයේ ඉන්නවා. දැන් මට සියලු දේ අනිත්‍ය පේනවායි කියලා. ගොඩ ගන්න බෑ. ඇත්තටම මට හිතිලා තියෙන්නේ එහෙම කට්ටිය ගොඩ ගැනීම කොන්තරත්යක් අපිට ඇත්තෙත් නැහැ. ඒ කෙනාට ඒකෙන් තියෙනවනම් යම්කිසි ආස්වාදයක් ඒ කර්ම ගෙවෙනකන් එයාට ඉන්න වෙනවා ශාප කරනවා නෙවෙයි. නමුත් ඒක පුළුවන්කමක් මටත් නැහැ. ඒ මට අයිතිවාසිකමකුත් නැහැ. මට කවුරුත් කියලත් නැහැ එහෙම කරපන් කියලා. නිසා ඒක බුදුන්ටත් අමාරු ප්‍රශ්නයක්. නමුත් මට පුළුවන් ද මේකෙන් ගැලවෙන්න? භාවනා කරනකොට මට පුළුවන් ද ගැලවෙන්න ඒ ඇති. ඒකත් විශාල ජයග්‍රහණයක් මොකද ධර්මයේ ගැඹුරු. හරිම ගැඹුරු. නේ. හොඳයි අපි පැයකොත් විනාඩි කාලක් විතර පැයකයි කාලක් විතර අරගෙන තිනවා. ඉතින් ඊටු කාලේ අපිට තියෙන්නේ සක්මන් භාවනාව සඳහා අපිට ප්‍රශ්න තියෙන්නේ මේ වරුසා ප්‍රශ්නේ. ඉතින් අපි කොහොම නමුත් මෙතනින් අපේ පළවෙනි කමඨාන් සුද්ධ කිරීමේ ශෂිවාරය સમાપ્ત කරනවා. අපි තුනට බලාපොරොත්තු වෙනවා. මෙතන සාමූහික භාවනාවට අතරමැද කාලයේ සක්මනට පාවිච්චි කරන්න කියලා කරුණාවෙන් මතක් කරමි. ශෂිවාරය මෙතනින් સમાપ્ત කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.